ඒකත් දානේ අරන් එනවා. මම කිව්වා එන්නේ බබාලව ගන්න. ඉස්කෝලේ අවසරයි සිදු දිනාට තෙරුවන් සරණයි අපි අද අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් කමඨාන් සුද්ධ කිරීමට පොදු කමඨාන් සුද්ධ කිරීමට ආරම්භය ලබන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිවාරය ආරම්භ කරමු ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිවාරය ආරම්භ කර දෙන විදියට ඒකවත් නැහැ ස්වාමීන් වහන්සේ අද භාවනාව සම්බන්ධ ප්‍රශ්න හතරකුත් තුනයි ගණිතින් වලින් ප්‍රශ්නයකුත් දෙවලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. පෙරෝන් සරණයි ස්වාමීන් වහන්සේ. මූල කාර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය ආරම්භණය කෙරෙමි. වේගවත් හුස්ම රැලි කිහිපයක් ගෙන හුස්ම රැල්ල ග්‍රහණය කර එය වදින ස්ථානය අඳුනා ගනිමි. එය හරිහැටි නොදැනුණු විට මාගේ ඇඟිල්ලෙන් ස්පර්ශ කර ස්ථානය හඳුනා ගනිමි. ඒක අනුමුණු කර හුස්ම ඉහළ පහළට යෑම දකි. ඇතැම් අවස්ථාවලදී එසේ සිටින විටදී පිගැස්සීමක් ඇතිවේ. ඩ්‍රොප් වීමක්. එවිට මම නැවත මූල කර්මස්ථානයට මෙනෙහි කරයි. මෙවැනි අවස්ථාවකදී එයින් වැළකී කර්මස්ථානට සාපේක්ෂව බැලුවොත් එතන පොඩි කතන්දරයක් තියෙනවා. ඒ නිසා මේක අයින් කරන්න හදනවට වැඩිය විග්‍රහ කරගන්න එක තමයි සාමාන්‍ය කළ යුත්තේ. ඒ ඩ්‍රොප් වෙන්නේ ඉස්සර වෙලා එහෙම නැත්නම් නැති වෙන්නේ ඉස්සෙල්ලා මූල කර්මස්ථානේ නොදෙනී යන තැනකට නොදන්න ස්පර්ශ කරගන්න බැරි තැනකට ගිහිල්ලා ඒකට නැවත අවදි වෙන වෙලාවට තමයි ගැස්සීමක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් පේන්න තියෙන්නේ දැන් අපි මූල කර්මත්තානත් එක්ක ගමන යන්න සූදානම්. ඒ නිසා අනිත් දවසේ මේක එන්න හරි තාසකරන්න යන්න එපා. ඒකට එන්න ඉස්සර වෙලා ඒ වැටෙන්න ඉස්සර වෙලා චිත්තක්ෂණය Taman සතියෙන් හිටපු චිත්තක්ෂණයක්ද නැත්නම් සතිය ගිලීතේ චිත්තක්ෂණයක්ද කියලා බලන්න. උගක් වෙලාවට ඊට ඉස්සර හිටපු චිත්තක්ෂණ ගැන තොරතුරු දන්නේ නැහැ. තොරතුරු අපින් ගිලිහිලා ගිලිහිලා නැවත සිහියන වෙලාවේ සින්දින් අවදි වෙන වෙලාව තමයි ගැසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ආනාපාන දිගේ යනකොට ඒ විදිහට නොදන්නා තැනකට යන්නේ එක සැරේමද නැත්නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික යනවාද කියලා ඒක ගිලීමට වැටීමට ඉස්සර වෙලා ටික ඒ කියන්නේ thin slicing of time පොඩි පොඩි දෙයක පවා වෙනස් වෙන දේ බලාගෙන යන්න පටන් අරගත්තොත් මේක හොඳ ලකුණක් අයින් කරන්න තියෙන එකක් නෙවෙයි මේ අර යන්තම් අල්ලගත් ආනාපාන හැංගිලා තියලා වගේ අල්ලගත් ආනාපානේ ඒ විනාශකටපත් වෙලා විපරණාවකටපත් වෙලා මේකෙන් තමයි පෙන්නේ. ඒක නිසා මේක එන බව දැනගෙන අනිද්දාසේ ඒිට ඉස්සර වෙලා චිත්තක්ෂණය කොහොමද ආනපාන විපරණාමයටපත් වෙන්නේ වෙනස් වෙන්නේ කියන එක බලාගෙන යන්න ගියොත් තමයි තේරෙන්න පටන් අරගන්නේවි. ආනාපානේ මම වචනින් කිව්වොත් මේක හිත හිත භාවනා කරන සමන් කියන්නේ නැහැ. මොකද්ද වෙනසක් වෙන්නේ. මේක කියන්න පුළුවන් දන්න තැන සිට නොදන්න තැනට යamak යනවා. අන්න ඒකෙන් අවදි වෙන වෙලාවේ තමයි ගැස්මක් පිටිගැස්මක් ෂොක් එකක් හදනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒචයි අපේක්ෂා කරගෙන යන්නේ අර නිදන්නා තැනට යන්නේ ක්‍රමයෙන් නිසා අහම්බෙන් නෙවෙයි කියන්නේ ක්‍රම ක්‍රමයෙන් නිසා විතර දෙන්න උපදේශයක් තියෙනවා. කමඨාන සුද්ධ කරන දෙයක් තියෙනවා. අනිත් දවසේ අන්නේ විදිහට ආනපානිය අල්ලගත්ත තැන ඉඳලා ඔය කියන තැන දක්වා ආනපානිය සාපේක්ෂව සිටින වෙනස් වීම. සිව් භාවයටපත් වීම, ගොරෝසු භාවයටපත් වීම ආදී වඩා සැලකිල්ලකින් බලන්න වෙන විදිහකට කියනවා ඔය ජවනිකාව අල්ලන්න ඔය තියෙන සතිය මදි. ඔයිට වැඩිය සුවිශේෂිත සතියක් සුපතික්කිත සතියක් අවශ්‍ය වෙනවා. අන්න ඒකට බූස්ටර් ඩෝස් එක ඉල්ලීමක් ඔය කරන්න හිත. ලෑස්තිලා යන්න ඔයිට වැඩිය ලොකු සතියකින් මේක දැනගත්තොත් අපිට මෙතෙක් කල් නොදැක්ක බාහනා නොදැක්ක පැත්තක් දැනගන්න පුළුවන්. නිසා මේක සුබ ලක්ෂණක් කියන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මූලික අරමුණ වන පියවර සැදීමට නියම වූ ප්‍රතිපද ගණනාවක් තිබේද ඒ ප්‍රාථමික නිරීක්ෂණයක් වන පාදයේ එසවීම පාදයේ පොළවට ස්පර්ශ වන ආදියට අමතරව මෙය ආනාපානයේ සඳහන් වන ප්‍රතිපද 11 සේ වෙන් කර හැකියි මෙය පැහැදිලි කර දෙන මෙන් ස්වාමීන් වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සේවා සරණයි. මේකදී කොළොස් ආකාරයකට දාන්න නම් බැරි කමක් නැහැ. නමුත් ඔය කරන ක්‍රමයෙන් නෙවෙයි යන්න වෙන්නේ. නිසා හොඳම වැඩේ තමයි දැන් තමයි සක්මන් කරනකොට තමයි වැටෙන ටික දුන්නා නම් ඒ අනුව ඉස්සරට විස්තර කියනවා. දැන් තමයි සක්මන් කරනකොට එමු නැත්නම් මෙයා ගමුද උසාවියට. කැමතිද එළිය පෙකනාත උසාවියට. ඔන්න අපි ප්‍රශ්න හරස් ප්‍රශ්න අණ්ඩයි ගත්ත ඉස්සරහට. සක්මන් කරන වෙලාවේ දැන් මට සතිය පිහිටියා. දැන් මගේ සතිය පිහිටලා නැහැ කියන දෙකේ වෙනසක් තියෙනවා. එතකොට සතිය පිහිටපු වෙලාවේ දැන් මට සතිය පිහිටලා තියෙනවා කියලා කොහොමද දැනගන්නේ? අපි දිනකොට මට දැන් සතිය පිහිටියා කියලා කොහොමද අපි දැනගන්නේ? Taman දැනගන්නේ කොහොමද? මයික් එකට මයික් එකට. ඒ මොන කරන්නේ මම හුඟක් නිරීක්ෂණය කරනවා. හරි නිරීක්ෂණය කරන බව මම මම පිළි අර ගන්නවා නිරීක්ෂණය මට දර ගන්නවා. නිරීක්ෂණය කියලා දැන් හරි ගියා. දැන් මට මොනවද වැටෙන්නේ? මොනවද මට නිරීක්ෂණය වෙන්නේ? මොනවද මට දැනෙන්නේ මොනවද දැන් අතයෙන් අතයෙන් ඇවිදින්න. නැත්නම් දැන් සතිය තියෙන කියලා දන්නේ කොහොමද? දැන් ආයතන මූලික කරන්නේ සතියෙන් ඇවිදින්න නැති වෙලාව සහ සතියෙන් ඇවිදින වෙලාව අතර වෙනසක් තියෙනවා. මට දැන් සතිය පිටලා නැහැ කියලා වෙලාවක් වැටෙනවා. දැන් මට සතිය පිටලා තියෙන කියලා වෙලාවක් වැටෙනවා. එහෙම වෙනසක් අහුවෙලා තියෙනවා. දැන් මම ගෙනියන්න හදනවා සතිය පිටු නැති වෙලාවෙ ඉඳලා පිටපු වෙලාවට මොකද්ද තියෙන අතිරේක ලක්ෂණ? කොහොමද දන්නේ දැන් මට සතිය පිටියයි කියලා? මම නැවතත් ආපහු පාදයේ කියනදී මම හොඳටම පරීක්ෂණය කරගෙන යනවා. ඔව්. ඒක සාර්ථක වෙච්ච වෙලාවට කොහොමද දන්නේ දැන්? ඈ? මගේ මනස දිහාම පිළිලා මම ගමනට මම ફોකස් කරන්නේ. හරි ගමනට ફોකස් වුණා කියලා මොකෙන්ද සාතිකේ දෙන්නේ? මොකෙන්ද අද්දුටු ප්‍රත්‍යක්ෂය? තමන් කරපු උත්සාහය සාර්ථක වුණා. දැන් නම් මට සත්‍ය පිටලා තියලා කියලා මොකෙන්ද වෙරිෆයි කරන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද අතුරු ප්‍රත්‍යක්ෂයේ සාක්ෂි මොකක්ද හිතවිල්ල කිව්වට නම් මම බාරගන්නේ නැහැ මොකද හිතවිලි කියන්නේ සතිය නැති වෙලාව. සතිය තියෙන වෙලාවේ හිතවිල්ලේ අත්දැකීමක් තියෙනවා. එතකොට දැන් මම සතියෙන් ඇවිදිනවා මම සතියෙන් ඇවිදින්නේ නැහැ මම සතියෙන් බත් කරනවා සතියෙන් බත් කන්නේ නැහැ මම සතියෙන් මුණ හොදනවා මම සතියෙන් මුණ හොදන්නේ ওই දෙක අතර වෙනස දන්නවනම් ඔය හැම වෙලාවෙම දැන් මම සතියෙන් ඉන්නේ කියන ලකුණක් තියෙනවා ඒ නිමිත්තක් තියෙනවා කොහොමද දන්නේ මම මේ ඔක්කොම පටලවන දැන් අහන්නේ මේ ප්‍රශ්නේ සාධාරණව මම ඇවිදිනවා මම ඔන්න දැන් මට සතිය පිහිටියා කියලා කොහොමද තමයි දන්නේ වීදීන් එකක් අපේ හිතෙනවා ස්පර්ශයක් වේට් එකක් උසාවිය අනික් කටට කිසිම ආරාධනාවක් මම කරේ නෑ මේ යන්නේ නඩුවක් මේක අනික් කටට කවුරු මේ ගැන කතා කරන්නේ උසාවියේදී මේ කැෂ්ෆෝත් දඟලුවොත් රට පහක් දඩ ගන්නවා නඩුව මේ මිනිස්යාගේ නඩු තාක් ගන්නකොට මේ එක එක නඩුවක් ගන්නවා එහෙම අවශ්‍ය නම් උසාවින් නඩු විය නඩු විය කැඳවනවා මේ අනිත් කටියක අදහන මොකද්ද කියලා දැන් නෑ ඔව් නෑ ඒක නෑ කියවුවා නේද මේ අනිත් කටිය ඉලක්ක වෙන්නේ බෑ මම ඇහුවා නම් ඒක පර්පස්ෆුලි මම අහනවා හැම එක්කෙනෙක් කොටු කරලා එහා පතුරු ගහන වෙලාව දැන් මේක දෙකක් නෑ නේ කියලා යා ගන්න මට පිටනේ ගත්ත උසාවියට ගත්තේ මම ඒ වුණා නෙමෙයි එහෙම නැත්නම් වතුර ගන්න නැතුව ගෙදර ගියොත් කියන ආපු මැට්ටෙම එහෙම ගෙදර යයි. දැන් නෑ මේක වතුර ගාලා විසිතුරු කරලා හැම ගහලා අනික කටට ලේප්ට කපලා තමයි පෙන්නන්නේ. දැන් මගේ ප්‍රශ්නේ මම ඇවිදිනකොට මට දැන් සතිය පිහිටියා කියලා කොහොමද තම ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද තමන් උසාවියට අද්දුට සාක්ෂි කියන්නේ කොහොමද? සතිය නැති වෙලාවේ ඇති වෙලාවේ සතිය ඇති වෙලාව අතර වෙනස කියන්නේ කොහොමද? මේ මාස ඒ කරන ක්‍රියාවලිය හොඳටම ફોකස් වෙලා තියෙන තියෙනවා කියලා හිතනවා. ආ තියෙන වෙලාවට මනසට පුළුවන් නිින්දෙදිත් ඇවිදින්න. එතකොට ඇවිදිනව නෙවෙයිනේ. ඒ මනසෙන් කරන විකාරය මේක මානසිකාරයක් නෙවෙයි. එහෙම නැත්නම් හිතලුවක් නෙවෙයි. දැන් මම ඇවිදිනවා. මම යොදපු සතිය පිහිටියා. මෙන්න මේ නිසා මම දැන් දන්නවා මම හිතනවා නෙවෙයි මම හීනෙන් නෙවෙයි මම මත් වෙලා නෙවෙයි මම දැන් ඇවිදිනවා කියලා මොකෙන්ද තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න උරදා බලන්න. දැනගන්නේ මොකේ? සිතින් ඥානේ. හිතෙන් අරකට ඇහුවොත් හිතෙන් හීනෙන් අපි ඇවිදිනවා දකින්නවනේ. මේක හීනයක් නෙවෙයි කියලා කොහොමද දන්නේ? මේ හීනෙන් දැනගන්නව නෙවෙයි ඇත්තටම දැනගන්නවා කියලා කොහොමද දන්නේ? දැනෙන ස්පර්ශ සියල්ලත් එකම මම ඔය නිගමනයේ උසාවිය නෑ ඔයාගේ පැත්තේ. උසාවියට හේතු ගන්නන්න ඕනේ මම නිින්දෙන් නෙවෙයි. මම හිතලුවක් නෙවෙයි. මම ඇත්තටම ඇවිදිනවා. මෙන්න මේකෙන් මම දන්නවා මම ඇවිදිනවායි කියලා. ඔය කියන්න ගන්න උත්සාහය අහිංසකයි. නමුත් අනුපුන්නේ. මොකද ඊතරම් අපේ හිතේ මායා කරනවා අපිට. දැන් දැන් කියන්නේ මේ හීනයක් නෙවෙයි. මම ඇත්තටම ඇවිදිනවා. මම දන්නේ කොහොමද මම දැන් ඇත්තටම ඇවිදිනවා කියලා. මොකෙන්ද තමන් ඒක සාතික කරගන්නේ? ඉස්සල්ලාහන දේ තමයි මේ ධාතික වෙලා තියෙනවද කියලා. අසත්‍යයෙන් ඇවිදීම සහ සත්‍යයෙන් ඇවිදීම අතර වෙනසක් තියෙනවා. ඒකට සත්‍යයෙන් ඇවිදීම වෙලාදී මෙන්න මේ ලකුණෙන් මම කියනවා මේ ලකුණු වලින් මම කියනවා මගේ හිත දැන් සත්‍යය තියෙන කියලා අන්නේ ලකුණු ටිකයි මේ අමාරව ගන්න හදා. එළියට දා ගන්න හදා. හිතද මොකටද හරි දැනගෙන ඉන්නේ. ඔය ඒක සර්වඥාන්සේ දේශනා කරනවා එහෙම හරියට සතිය පිළිතියක් කියාගන්න බැරි කෙනාට ආනිසංස නැහැ කියන්නේ. මේ වාර්තා කරන්න හරියට බැරි නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. උසාවියේදී අහිංසක වුණයි කියලා උසාවියේ දේවසාවියේ හරියට සාක්ෂි දෙන්න බැරි නම් තමයි හරියට අරගෙන පරාදයි. ඒ නිසා අපි මේ භාවනා කරනවා කියන්නේ බුදුන්ගේ කාලේ භාවනා කරනවා කියලා කියන්නේ පොට්ට යාම කරන්නේ. මේක තමයි කමඨාන් සුද්ධ කරනවා. මේකට තමයි අපි මේ රැස් වෙන්නේ. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ කියලා කියන්න ලැජ්ජ වෙන්න ඕනේ. ඒක දැනගත්තට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. එහෙම නැත්නම් accumulation එක අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් Taman කකුල පොළවේ තියෙනකොට පොළවේ දැනෙන sannivedanaya දැවට එන ආකාරයක් තියෙනවානේ. පිළුබද වදින්නේ, බරගතියක්ද දැනෙන්නේ, සීතල ගතියක්ද දැනෙන්නේ. ඒ දේ ප්‍රත්‍යක්ෂ වෙනවනේ. ඒ කවුරුත් කියපේ කන්නේ නෙවෙයි, හිත ලෝකොත් නෙවෙයි, මනෝ විකාරයක් නෙවෙයි. අන්න ඒ විදිහට තමන් ඇවිදිනකොට මොනවද වැටෙන්නේ? දැනෙන්නේ කොහොමද? ඔය පොළොව පය තිනකොට වැටෙන්නේ මොනවද? ඒක තාම ඉදිරියට ගියා වගේ තේරෙන්නේ නැත්නම් ඊට පොතන මීට වෙලා තියෙනවා. කකුල බිම තිබ්බම කොහෙද මොනවද වැටෙන්නේ කියලා මම අහනවා. ශාරීරිකව දැනෙන දේ අමතරව ඒ සංවේදන වලට අමතරව සිතට වැටෙනවා මම ඒ ගැනීම පමණයි මම මම අහන්නේ ඉතින් සරල දෙයක්. කකුල ඔලේ දැන් තියෙනවා කියලා දන්නේ කොහොමද? මොනවද දැනෙන්නේ කකුලට? කකුලෙන් උස්සගෙන ඉන්න කොටයි ඔලේ තිබ්බහම දැනෙන්නේ කොහොමද? ඔය එක තව පොඩ්ඩක් විස්තර කරන්න බලන්න වැටලා තියෙන විදිය ගැන ඒක වැදිලා තියෙන කකුල කොතෙන්ද ඒක බර ගතියක්ද හීතල ගතියක්ද සෑහළු ගතියක්ද මොකක්ද වැටෙන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේ කිව්ව හැම දෙයක්ම දැනෙනවා මම පොළොට. මට එකක් කියන්න එකක් කියන්න සපේලා කියන. දැන් කකුල තියෙනකොට තම කකුල පොළේ කොතනද කකුල වැටලා තියෙන්නේ? කකුලේ යටිපතුලේ. යටිපතුලේ වැටලා තියෙන. දැන් තමයි මොනද වැටෙන්නේ? ඒක ඒක තමයි සත්‍ය తీරුවාට ලකුණු. මහා ලොකු දේවල් නෙවෙයි. අපි හිතන්න පටන් ගත්තා ලෝකයක් එක්ක අපි ගොළු වෙනවා. එතකොට ඒ රළු බව වම් කකුලේ තියලා දකුණු කකුලට මාරිනව අල්ලන්න පුළුවන්. ඊට පස්සේ ආයෙසට වම් කකුලට යනවා. ඒ විදිහට මේ රළු බව වම දකුණු වශයෙන් මාරු වීම පියවර කීයක් එක දිගට කරගෙන යන්න පුළුවන් කියලා අත්දැකලා තියෙනවා. ඒක තමයි අපි දන්නේ මේ කාලය ඇතුළත හිත නන්නත් ආගුනේ නෑ අතීත අනාගතෙට ගියේ නෑ තියෙන දේ වැටෙනවා. ඉතින් මේ වැටෙන දේ කවුරට වැටෙන රළු බව කරගෙන කරගෙන යනකොට සමාලාට නිකන් අහසේ ඇවිදින්නකොට ඕකම සිව් වෙලක් යනවා. එතකොට ඒකලස ආකාරයෙන් දෙකක් තමයි එකක් ගොරෝසු බව එකක් සිව් බව. එකක් මේ හරියටම හැපෙන දැනුම පේනවා තමයි ඈත සිද්ධ වෙන්න වගේ පේනවා ලං වෙලා පේනවා. ප්‍රිය වෙලා පේනවා අප්‍රිය වෙලා පේනවා මේ තේන දැනෙන දේ අපේ හිත මනු 11කට දානවා. අතීත අනාගත ප්‍රතිඋත්පන්න වශයෙන් මේ වෙද්දිම කියනවා. දැන් තියන්න හදන්නේ දකුණු කකුල තියෙනවා දකුණු කකුලට හිත කියලා ගන්න වෙලාවලුත් තියෙනවා. දැන් ගෙවෙන්නේ වම් කකුල කියලා ගෙවෙන එක දකින්න වෙලාවලුත් තියෙනවා. මනාපමනාප විදිහට දකින්න. ගුරුසු සියුම් විදිහට දකින්න පුළුවන්. දුර ළඟ විදිහට දකින්න පුළුවන්. Taman ita පිටත කියලා ඇතුළත පිටත කියලා දකින්න පුළුවන්. ඉතින් කොතනින් හරි පටන් අරගන්න ඉබයි අපි මේ 11 ආකාරය ගැන කතා කරන්නේ මේ මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. ඒක නිසා Tamanගේ අත්දැකීම මේකේ ලියවිලා නැහැ. ඒක තමයි ඔය කමඨාන් වාර්තා පිළිබඳ කොලයක් දෙන්නේ කලින්. ඒක නැතුව බබ්බෙලන් නැතුව මොනතරම් ආලු බෙදුවක් කපන් කපන් කිව්වට මොකෙන් කන්නේ? බක්ටිකක් දාලා ඉන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කරන්නේ භාවනාවේ කොච්චර කල් ගියත් නඩු කරගන්න. මොකද අවශ්‍ය මේ කියන්නොට ගන්න නැතිකම නෙමෙයි. කියන කාරණාවට හිතවලත් නෙවෙයි. නමුත් ඒ අනුපිළිවෙල කියාගන්න දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මේකට කොච්චර කරදර කරලා වද කෙරුවත් කියනවා. ඒ තනිකර ගුරුවරයාගේ වැරද්දක් කියලා. මොකද අපේ ජීවිතේ මේක නෙමෙයි අපි කතා කරන්නේ නරිය බල්ලේ කතා කතා කරන්නේ. අදාළ කාරණා වහන ප්‍රශ්න 15ක්වත් අහන්න ඕනේ. අපි ඔක්කොම කියලා ඉවරයි. අර ආගෙන ඉන්නවා වෙන විලෝදයක් තේරෙන්නේ නැහැ. මේ අදාළ දේ කියෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරන සියල්ලම වැඩෙන් සම්පක් බලාපොරොත්තු. උසාවියට නංගල දෙක හොම්බට ඇරලා කියනකොට තේනවා දැන් මේ කකුල තිබ්බා වැටෙන්නේ වගේ මේ කකුලට තද ගතිය වැටුණා. කකුලට මෙලෙක් ගතිය වැටුණා. මට වැටුනේ විදුබට. මට වැටුනේ ඇඟිලි වලට කියලා කියන්න පුළුවන් නම් ඊට පස්සේ තින් නඩුව පටන් ගන්න. ඒකවත් කියාගන්න බෑ. කියන්න බෑ. කියන්න බෑ. ඒක තමයි මහජනයා කියන්නේ ජාමනය. ඕනම ප්‍රශ්නයක් අහුවොත් යන්නේ කොහෙද කියලා අහුවොත් පල්ලේ පොල් කියනවා. ඉතින් හරියට අලයින් කරලා ප්‍රශ්නෙට ගන්නද? බෑ එහෙම වෙලාවක් ඉතින් ඒ නිසා අපි ඒක හරියට ලියලා මෙන්න මෙහෙම අපි බලාපොරොත්තු වෙන කමඨාන සුද්ධ කරනකොට තමන් කරන භාවනාව කියන්නේ වැටහිච්ච දේ කියන්නේ. වැටහිච්ච දේ කියන තාලෙන් කියේකේ ගිහින් ගා ගන්න දැන මොල් ගා ගන්න දැන කියන. ඒක කියන්නේ නැතුව මල්ලෙන් ගවොත් ඉතින් නඩුව කල්ලා. ඒක නිසා හරියට කියන්නේ මම මේ සක්මන ගැන කතා කරන්නේ. මම වම් කකුල තිබ්බා. වම් කකුල තියෙනකොට මට වම් කකුලට මෙන්න මෙහෙම වැටුණා. දකුණු කකුල තිබ්බා. මට දකුණු කකුලට මෙහෙම වැටුණා. මේ විදිහට මට වම දකුණ වශයෙන් පියවර 10ක් යන්න පුළුවන්. 15ක් යන්න පුළුවන්. ඔච්චරයි මුළු භාවනාව ඔච්චරයි. ඒක කියා ගන්න බැරි නම් අපි කොච්චර භාවනා කළා තිබ්බත් අර භාවනාවේ බල රේඛාව ඍජුුනේ නැත්තම් සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර දුර භාවනා කරනවා හැබැයි කියා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒක කවදා හරි එලි කරපු දවසේ තමයි තේරෙන්නේ මේ සරල දෙයකට යන්න හදන එකේ තරම්ම සරලයි. ඒ තරම ඍජුයි, ඒ තරම් අහිංසකයි. අපි හිතන ලොකුවට ඒ නිසා එළියට එන්නේ නැහැ. ඒක නිසා ඒ කතා කරන එක නම් දැන් ඉපදිච්ච ළමෙක් පහතෝට ළමෙක් දාන්න දාලා යන්න කියලා දෙන්න. කියලා දීලා මේක ආයෙසට කන්න. ආයෙසට කන්න. ආලාල ගියාට පස්සේ ආදන්නා උසාවිය කතා කරන භාෂාව මේකයි. කමඨා සුද්ධ කරන්නේ මේක නෙමෙයි. ඉදිරියදවල් පළ කතාවල ඕක එකක්වත් නැහැ. අන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ කොල් තමයි. හරිම විචිත්‍රයි මේ පුත්තජනයාගේ කතාව. කවදාවත් පොයින්ට් එකට කතා කරන්නේ නැහැ. ඉතින් දික්කදා. නඩු කල්යන. ඉතින් බුදුරු පහල වෙනවා අපිට ඇති වැඩක් වෙන්නේ නැහැ. අපි ඒකට එල්ල වෙලා නැහැ. ඒ නිසා අපි ඒක කරන්න ඕනේ මේ 1 by 1 එක නැක නැරගෙන උකුලේ තියාන බහතෝරලා දෙන්න වගේ කරන්න. ඒ නිසා ඒකලෝ සාකාරය ගන්න පුළුවන්. තමන් කකුල තියෙනකොට වැටෙන ආකාරය ලියලා තියෙනවා නම් ආස්වාදයේ වැටෙන වගේමයි කකුල තියෙන කොට. ඒ වැටෙන දේ අපි කියවන ආකාරය 11ක් තියෙනවා. අපේ හිත මේ හැම දෙයක්ම ඇති දේ ඇති කියලා දකින්න යාව හොඳ පැත්තට දාලා බලන්න නරක පැත්තට දාලා බලන්න රෝසුයි කියනවා සියුම් කියනවා ඒ ඔක්කොම බයිලා තමයි. මේ බයිලා වලත් 11යි තියෙන්නේ. බයිලාවත් 11යි තියෙන්නේ. ඉතින් මුචාන්සේ ඒකින් වමාරලා හැරෙන් කියලා කියලා තියෙන මේ ඔක්කොම දකින්නකම් හරි වැරදි තෝරන්න යන්න එපා. කොහොම දකින්නකයි යන්න කියලා. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාව පිළිබඳ අත්දැකීම. කායත පහසු ආකාරයෙන් ආසනය සකසා මම මම දුකින් ඒක දැනගෙන ඉපු කෙනා කියවන්න. කයට පහසු ආකාරයෙන් ආසනය සකසා මම දැන් මෙතන ලෙස මානසිකාර්යය පවත්වා භාවනාව ආරම්භ මද වේලාවක් මා වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කරමි. කයට දැනෙන ස්පර්ශයන් පිළිබඳව අවධානය යොදන විට වාඩි වී සිටින ඉරියව්ව ප්‍රකට වේ. කයේ මෙනියම් දැනීම ප්‍රකට වේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කරේ. මේ වන විට විවිධ සිතුවිලි සිතන නැගී ඇති අතර ඒ පිළිබඳ බොහෝ විට දැනුවත් වේ. ඒ අතරින් යම් යම් සිතුවිලි තුළ සිත බොහෝ වේලාවක් පවතින බව ප්‍රකට වේ. ඒ හරහා ඇතිවන යම් ඇලීම් හෝ යම් කැටීම් ඇතොත් ඒවාද දැනගනී. රාගසිතක් හෝ ද්වේෂසිතක් ලෙස එය මානසික රාගයට නැගේ. නැතිනම් යම් හඳුනා ගැනීමක් වේ. මේ අතරතුර හුස්ම රැල්ල ප්‍රකට වන අවස්ථා උදා වේ. එවිට එය වෙත වඩා අවධානයෙන් සිටින්නට පුළුවන්. නැවත විවිධ අරමුණු වලට සිත පිහිටන බව ප්‍රකට වේ. මුළු භාවනා කාලය තුළම ප්‍රකට වූ මූලිකම දේ නම් කතරම් අරමුණු ගත්ත ඒ පිළිබඳ තක්සේරුවක් නොකොට එනේන අරමුණට සාදර වන වාක්‍ය මෙම අධ්‍යක්ීම භාවනාවෙන් පිටතදී ඉතාමත් සහනයක් අත්කර වී ඇත. ගැටලුව ආනාපානයේ වෙත සිහිය පැවැත්වීමට චේතනාත්මකව උත්සාහවන්ත විය යුතුද? උදාහරණයකට ගණන් කිරීම ආදී කරුණු තුලින්. මේක ඇතුළත රචනය පටලවිල්ලක් තියෙනවා. self contradiction එකක්. විස්තර කරනකොට කියනවා ඒන හිතවිලි සමහරව ප්‍රියයි සමහරව අප්‍රියයි සමහරව රාග සමහරව ද්වේෂ කියලා. ඒ කියන්නේ ඒවා සමානව දැකලා නැහැ. දැක්කනම් අන්තිමට කියන විදිහට කොයි එකත් සමානව මම දැක්කයි කියලා මුලින් දීලා තියෙන තාක්කේ ඒකට විරුද්ධයි. නිසා මුල් ටික කියවන්නතර හිතවිලි පිළිබඳ තියෙන කතාව ඒකෙදී යෝගාවචරය තෝරලා තියෙනවා. ඉතින් තාම වර්ග කරන්නේ තියෙනවා. ආයෙත් කියවන දෙය ටික මම හිතන්නේ ප්‍රශ්නේ 130ක් විතර ගියාට පස්සේ තියෙන හිතවිලි එනේව සමහර රාග හිතවිලි සමහර ද්වේෂ හිතවිලි කියලා තියෙන මම කියන්නේ පොඩ්ඩක් ඈත් කරලා කතා කරනවා. කායික දැනෙන ස්පර්ශයන් පිළිබඳව අවධානය යොදන විට වාඩි සිටින ඉරියව්ව ප්‍රකට වේ. කායේ වෙනනම් දැනීම ප්‍රකට වේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කෙරේ. මේ වන විට විවිධ සිතුවිලි සිතර නැගී ඇති අතර ඒ පිළිබඳව බොහෝ විට දැනුවත් වේ. ඒ අතරින් යම් යම් සිතුවිලි තුළ සිත බොහෝ වෙනාවක් පවතින බව ප්‍රකට වේ. ඒ හරහා ඇතිවන යම් ඇලීම් හෝ යම් ගැටීම් ඇතොත් ඒවාද දැනගන්නේ. රාගසිතක් හෝ දේශසිතක් ලෙස එය මානසිකාරයට නැගේ. නැත්නම් හඳුනා ගැනීමක් යම් හඳුනා ගැනීමක් ඒකට මෙතන ලියලා තිනවා මන අපමණාප තිනවා රාගයි තුලි ද්වේෂයි තුලි තිනවා කියලා ඒකල අන්තිමන කියලා තිනවා මම කොයි එකට සමහිත දානවා කියලා මේකෙන් ඒක ඔප්පු වෙන්නේ නැහැ මන අපමණාප තිනවා තමයි මම අවධානය යොමු කරන වෙන තැනකට මේ එන එන හිතවිලි කොයි එක රාගක් වෙනවා ද්වේෂයක් වෙනවා මනාපක් වෙනවා අමනාපක් වෙනවා නේද ඒ අතරේ ආනපානෙ තියෙනවා එතකොට කොයි වෙලාවක හෝ ආනාපානෙන් මේ රාග දනවන හිතවිලි මනාපමනාප දනවන හිතවිලට ගියා කියලා ඒ පශ්චාත්තාපයක් තියෙනවද නැත්නම් ගියාට කමන්නේ මට ආපහු ගන්න පුළුවන් කියලා සමහිත පවත් ගන්න පුළුවන්. සංසේකන කිසිම ගැටලුවක් ඇති කරගත්තේ නැහැ නතර ඇතිවෙච්ච බව දැනගත්තා. ඔව්. නමුත් දැනගත්තට පස්සේ ඒක කිසි කනගාටුවක් නැහැ. කනගාටුවක් නැත්නම් ආනාපානෙ තිබුණත් එකයි හිතවිලි තිබුණත් එකයි. ඉතින් හරි අමාරුයි ඒක හැම වෙලාවෙම මේ බුදුන් පන්දිස්වාංශ කියනවා හරියට කැඳ බේරු කැදේ ගල බේරු වගේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාපයක් නැත්නම් නැවත ආනාපානට ගන්න දඟලන්න එපා. ගන්න දඟලන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. මම හිත පිට ගිහලා තියෙන හිත පිට ගියාට හිත කැඩිලා නැහැ හිත දන්නවා. ආනාපාන නැති බව දන්නවා. මනාපමනාපත් දන්නවා. මේක හිතවිල්ලක් බව දන්නවා. ඉතින් ඉන්නේ කයිද? ඒ කියන්නේ දැන් භාවනා විශේෂ භාවනා කියලා දෙන්න හදනවා. නැත්තම් පටිච්ච සමුප්පාදේ තේරෙන්න හදනවා. අපි ආය ආනපානෙට ඇදලා දාන්න ගියොත් ඔය පටිච්ච සමුප්පාදයට එන ගමන බාධා වෙනවා. ඒක ඕන වෙනවා තමයි සැකන. තමයි හිත ගියොත් අයියෝ ආනපානෙ පිට පිට ගියොත් ඉවරයි භාවනාව. මාපව මට සැකයි. ඉතින් හිත කෙලෙසෙන්න පුළුවන් ආදි වශයෙන් යෝගාවචරයට විචිප්ත භාවයේ හිත දෙනවා. සැක භාවය. සැක භාවය වෙනවනම් ආනපානෙට ගිහිල්ලා හිත සනසාලන්න. හිත අස්වසාලන්න. සැකයක් නැහැ මට ඒක තිබුණත් එකයි වේදනාවක් තිබුණත් එකයි ආද්දක තිබුණත් එකයි ආනපන තිබුණත් එකයි මේ ඔක්කොම නිකන් ඇවිල්ලා යන දේවල් විතරයි කියලා සමහිත සමමිත දානවා නම් ආනපාන නැවත ගන්න දඟලන්න එපා. ඒක තමයි හිතේ තියෙන සෙල්ලක්කාරකම. සතිය යන්න හදන්නේ දැන් විවිධාංගීකරණය වෙන්නේ. එතකොට අපි ලබා උපන් හැටියට උඩ බබා අම්බේ. තමගේ චරිතය හැටියට හිත විද වේදනාවක ශබ්දද එන එකේ තමයි දන්නව ආවේ මොකද්ද කියලා. හැබැයි ආනපාන හිටියේ නැහැ කියලා පශ්චාත්තාවයක් නැහැ. එහෙමනම් යාට ආයෙ ඇදලා ආනපාන හිත ඇදලා දාන්න ඕනකමක් නැහැ. ඒකට හිත මහා පුතුම සහැල්ලුවකට එනවා. අන්නේ සහැල්ලුවට බය අපි ළඟ තියෙන සදාචාරවාදී නිසා. සදාචාරවාදී හිතන ආයෙ කණින් ඇදගෙන ඇවිල්ලා ආයෙ ආනපාන දාන්න. ඒ කියන්නේ යා මේ වෙන දෙයකට දෙන්න කැමති නැහැ. ආධුනිකයාට නම් කියනවා අපි භාවනා හරියටම පුළුවන් තරම් ආනාපානියත් එක්ක ඉන්න. නමුත් වෙලාවක් එනවා ආනාපානිය පිට ගියත් පස්සට අඩු වෙන වෙලාව. එහෙමනම් එයා දැනගන්නකොට දැන් මේ කූඩුවේ තිබ්බ බල්ල කූඩුවෙන් අරලා දැම්මා වගේ. ඌ ආපහු එනවනේ කූඩුවට. ආන්න මේ දේ කියලා දෙන්න හරිම පොඩි උන්ට හරියට සතුටුයි පට ගන්නකොට කියලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව තාරතන මොකුත් නැහැ. සිංහල බෞද්ධයන් නම් කොහොමද කඩන්නේ? සිංහල බෞද්ධයක වෙනම කරප්පන් જાතියක් තියෙනවා. ඒක තමයි තනිකරම මේ මාතෘකාව තියෙන එකේ ඒක ඇතුළේ self contradiction එක මම කියන්නේ කලින් කියලා තියෙනවා මනාවමන මනාවමන පහළ වුණ ප්‍රශ්නයක් නෑ. Taman ඒක නේ වග කියනවා නම් හිතට සම්පූර්ණ නිදහස දෙන්න. අපි කුකුළු හදනකොට ඇග්‍රිකල්චරල් සිස්ටම් තුනක් තියෙනවා. intensive, semi intensive and extensive කියලා. කුකුළු හේට ඉන්ටෙලිජන්ට්ලා කඩ දෙන්න පුළුවන්. මෙතන කුකුළු තුන්දෙනෙක් ඉන්නවා semi intensive. උන්ට පොඩි රේන්ජ් එකක් අහලා දෙන ඒක ඇතුලේ ඉන්නු. නැත්තම් බැටරි සිස්ටම් එකේ බර්ගාඩ් කණාඩියක ඇතුලේ කුකුල දැම්ම මාස තුනකින් ගත්ත කැපුවා ඊගාව එක දැම්ම විතරෙන් කන්න දෙනවා පස්සෙන් කක් කන්න දෙනවා පිටත දාන්න එකක් තියෙනවා කොටු ඇතුලේ තමයි ඉන්නේ. ඔය තුනෙම හදන්න පුළුවන්. දැන් මේ මේ හිටපු කුකුලා semi intensive දෙන්න හදනවා ටිකක් කාලා වදිනවා. ඊට පස්සේ ෆුල් එක්ස්ටෙන්සිව් දෙන්න හදනවා. ඕන දැනක ගිහිල්ලා කාලකරණය කියනවා. ඉතින් ඒ ඒ ඒ ඒ සෙල්ලක්කාර අභ්‍යාසයෙන් තියෙන විපස්සනා විතරයි. සමතේදී අත්තනම උල උලා එතරම් යදවදා කටයුතු කරනවා ඉතින් හරි වෙහෙසයි ඒක. දැන් විපස්සනා යෝගාවට මුල් කාලේ අරගෙන තමයි කරන්නේ. සමථ යෝගාවට වගේ අරමුණේ දාලා දාලා දාලා දාලා අපි පුරුදු කරගන්න. පුරුදු කරලා ඉවරලා ඒක භාවනාව දියුණු අවස්ථාවක් වෙනවා. හිත පිට යනවා. තමන්ගේ අරමුණ අතහරින මේ ඉන්නේ අතන කියලා දන්නවා. අරමුණ මාරුණාට සතිය කැඩලා නැහැ. එතකොට අපි පොඩ්ඩක් ඒකට මේ ඉනි මම බැඳලා දෙන්න ඕනේ හොඳයි. තල්ල කඩ ගන්න එපා. අත්‍යවශ්‍යව ගහලා වරේ. ඔය කිල්ලෝ හදන හැටි කොල්ලෝ හදන හැටි වෙනයි කියලා අපේ අම්මා කියනවා. කිල්ලෝ කොල්ලෝ කොහේ රත්තිය ගහලාවත් නාවලා ගෙට ගත්තාම ඉවරයි. කිල්ලෝ බෑ. ඉතින් සමත ක්‍රමයේ කෙල්ලෝ හදනවා. විපස්සනා ක්‍රමයේ කොල්ලෝ හදනවා. අපේ ගෙදර ලොකුම අයියලා දෙන්නයි ඊගාට අක්කලා දෙන්න ඊට පස්සේ අක්කයි අක්කලා දෙන්න ඊට පස්සේ පොඩි අයියමයි කොල්ලෝ දෙන්න ඊට පස්සේ කෙල්ලෝ දෙන්න. එකෙක් මැරිලා දිනවා තමයි කොල්ලෙක් නැත්නම් ඉතින් ඒ නිසා 10 දෙනෙක් ඉන්නවා දෙන්න දෙන්න ගැට ගහලා එළියට දානවා උදේ. ආයෙ බලන්නේ අම්මා හැන්දෑවෙනකොට අඟපතක තියෙනවනම් එච්චරයි. අම්මට 10ක් බලන්න බෑ. මොනව කරන්නේද පොඩි එකේ වැඩිම මට ගහන එක තමයි. ඒක අයියා හැම වෙලාවෙම අයියා කන රත් වෙන්න ගන්න පොඩ්ඩ වැරදිච්චා. මොකද ඌ තමයි මාව ඉමීඩියට් පොස්. ඉතින් උදේ ගණන් කළා ඊට දානවා. එන්දාර ගණන් කළා ඇතුළට ගන්නවා මිසක් දැන් ওই එක පොල්ලෙක් ඉන්න එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒක කරන්න බෑනේ. ඌගේ වැඩිම අර ඉන්නේ කාගේ ඌම බල බල ඉන්නවා. අපිත් අම්මගේ ඇටෙන්ෂන් එක ගත්තා ඊයොත් ඒක ඉතින් සක්විත රජු. ඉතින් අපි මේ පොල් ගහට නැගපුවාම මේ පොල් ගහෙන් ඊගා පොල් ගහට යනවා අත් එක්ක. ඉහිලා ඒකෙන් අනිකත් අත්දගෙන ඒකට නැගින්න. ඉතින් බහින්න වෙන පොල් ගහන. ඕක අම්ම දැක්කම. දැකින්න වෙලාවක් නැහැ. ගහෙන් ගහට නෑ මාරු වෙලා යනවා මිසක් නැගින ගහෙන් බහින්නේ නැහැ. ඒ තරම්ම රස්තිය දුආයේ සීමාවක් නැහැ. අහවල් ගෙදර මගේ ගෙදර කියලා නෑ ගමම එකයි. රස්තියල් වාහිකම සීමා නැති ඒ තමයි වාක් හැදීලා බින්දිලා ඔක්කොම ඉඳ තියෙන දේවල් නේද. අහුවුනොත් අපච්චි තලනවා හොන්ටටම තලනවා. උන්ට හඬ දෙනම දැන් තව අතපයත් කඩා ගන්න. ඒක අත කැඩුනත් කියන්නේ. ඉතින් ඒ නිසා විපස්සනාම යනකොට බුද්ධ සෙල්ලක් කරන්නේ. ඕන තැනකට යනවා. අපි ට්‍රැක් කරනවා. බුක් කීපින් තියෙනවා. බලන්නේ මේ අරමුණෙන් හිත පිට ගියා කියලා පශ්චාත්තාපයක් තියනවාද? පශ්චාත්තාපය තියෙනවා නම් ඒකම භාවනාවේ බාධාවක්. ජීවනයේ බාධාවක්. යන්නතන දන්නවා. ප්‍රත්‍යලු ගන්නවා නම් ඒක බම්බරේ වැල්ලේ ගෙවුවත් කරකේ. ඒකට රචනෙ ලියවිලා තියෙන්නේ මම මුල් වෙලාවේදී අර සමහර හිතවිලි මනාප හිතවිලි සමහර හිතවිලි කියනකොට නඩුචින්දු සුද්ධ නඩුචින්දුවක් දෙන්න විදියක් නැහැ. මොකද සමහර සාකි විනිශ්චයට විරුද්ධව ලියලා තියෙනවා. ඒ නිසා එහෙම යනවනම් යන්න අරින්න ඒකවල භාවනා කරනවා නැහැ කියලා වෙලා දෙකක් නැහැ. අවල් ඉරියව භාවනා ඉරියව කියලා දෙයක් නැහැ. අවල් තැන භාවනා කරන තැන නොයි කියලා දාන්න. පොඩි 10ටත් භාවනාව යනවා. කෙන්ද කම්පලුවේ භාවනාව යනවා. තමයි හිතට යන්නදල්ලා ටච් කරනවා. සුභාලින් හිත හොදේක. ඒ ගාල්මාක්ස් මන් කියවා පුතේ ජන්නාචෙත් කිව්වා අයිසෙක් නිව්ටන් කිව්වා අවකාශයේ ගමන් කරන රේඛාව වස්තුව ඍජුවමයි ගණන් කරන්නේ. යමක හැප්පුණේ නැත්තම්. මේකන අපි හසුරවන්න ගිය ගමන් ගෝලි කොටයි. හසුරවන්න ඉස්සලා අපි සත්‍ය සමාධි පිටවලා ඉතර දෙනවා මුල් වරම උට ඕන දෙයක් කරනවා. වෙන මං ඈ ගහගෙන ඉන්නවා. බුක්කී බින්ති ආයෙනවා. ඉතර බලපුවා මේක නරකයි. ඊට පස්සේ මේ භාවනා කරනවා කියලා වෙනම දෙයක් නැහැ. හැම වෙලාවෙම බුක්කී බින්තිනවා. එකක් වෙනවා. එතකොට බලනකොට එහෙම මේ කන්ට්‍රෝල් කරන්න ගියොත් තමයි මෙතන ගෝරි ගොඩක් හිටින්නේ. අද දරුවෝ සමුත්තු කරලා තියෙන්නේ මේ අනවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරන්නේ. උන්ට මේක දෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. හොඳ හය හතර තේරුම් කරලා දෙන්නවා. ඊට එයාට ඒ අතපය කඩා ගන්න ඉඩ අරින්න ඕනේ. ඒක මම පොඩ්ඩක් නානවශ්‍ය දාලා තවදාට කරගෙන කරලා කියන පේනවා. තල්ල කැඩෙනවා. ඒ නිසා ඔබ බාහිර වගේ කිමේ තල්ල කඩාගෙන ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට මේ අපිට හම්බෙච්ච මේ මනුෂ්‍ය ජීවිතේ ජීවත් කරවන්න නැත්තම් සෙල්ලක්කාර නැත්තම් මේ අනුන්ට ඕන විදියට ඕන නීති පද්ධතියට යන්න ගියොත් වර්ධනයක් නැහැ. විවිධාංගීකරණයක් නැහැ. ඒ නිසා බුදුමේ ස්වාමීන් වහන්සේ ආත්ම ස්ත්‍රී කියනට හවියට බණේදිත් කියනවා. හිත පිට ගියයි කියලා ප්‍රශ්නයක් නැත්තම් හැකයක් නැත්තම් ආය අරමුණට ඇදලා ගන්න ඕනේ නැහැ. අරමුණට ඇදලා ගන්න ඕනේ සැකනම් තමයි. මෙන්න මේකෙන් තමයි අපේ හිත නිසක භාවයේ පුරුදු කරන්නේ. බුදුන් කෙරේ සද්ධාව, කමඨහන කෙරේ සද්ධාව, සතිය කෙරේ සද්ධාව වෙන්නේ මේ හිත නන්නතර වෙන්න දින බලන්න. චිත්තකේන යා එක රේන්ජ් එක දුවන්නේ. ඉන්හාට යන්නේ ඒක හිර කරන්න කිව්වොත් හරිම තමයි. ආන්නේ විදිහ වරින් වර සෙමි සෙමි ඉන්ටෙන්සිව් සිස්ටම් එකට දාලා යන්න අනිකයි තියෙන්නේ. පිළිතුරු දෙක ආ කියන්න බලන්න පිළිතුරු දෙක. සම්සම් දෙකක් මම චූටි දෙයක් කියලා මම නෑ චූටි දෙකියන්න ඕනේ මම කියන්නේ කියලා චූටි දෙකිය නැත්නම් නෑ මොනවද දැන් පාක්ෂිතක් කියලා දැනගත්ත ඒ ආහුන් සානික දැනගත්ත මම මාර්ජි පෞගිය ඉන්ටර්ප්‍රිටේෂන් දෙකෙන් කියන මම කාර්යයක සිතක් ඇති වුණා ද්වේෂයක සිතක් ඇති වුණා ඒක ද්වේෂය කියලා කියන්න බෑ නමුත් මම දන්නවා කෙනෙක් කියපු දෙයක් මට සිහිපත් වුණා ඒ සිහිපත් වීම හරහා මගේ නුරුස්නකට ඒ මොහොතේ පොඩි ඡායයකට ඇති වුණා ඒක මම දැනගත්තා ඒක තමයි සහන් කර සාහසම මේ අමරාපේක්ෂ සිතක් ඇතිවම වෙනවා කියන හැබැයි ඒක එතනින් එහාට ගියේ නැහැ සංසුකමන්ට ඒක ඒක දැනගත්ත පමණින්ම මට ඒක මේ එතනින් හරිය අරගෙන යන්න අවස්ථාවක් තිබුණේ නැහැ ඊට පස්සේ ඊළඟට එන අරමුණට සිත යන්නේ නැති ඉතින් ඒ සහන්තේ ඒ අධ්‍යයන දෙක විතරමයි ඒ ඉමර්සන් ඉමර්සන් එකේදී මට අත්දැකීම් හම්බුනේ ඒ අරමුණම අනිත් ඒවා සද්ද එනවා කය අපහසුතාව දැනෙනවා සියලුම දේවල් දැනගන්නේ අපමණ කරතුනේ ඒ අතරතුර ආනපානකත් එනවා ඒ එන මොහොතේදී ඒක දැනගන්නවා හැබැයි ආයෙත් වෙන අරමුණකට යනවා. ඒ කියනවා නම් ඒ අරමුණ තුල ඉන්නවා. හැබැයි කොයිතරම් වෙලාද කියනකම් ඊළඟ අරමුණ සිත අල්ලනවා. ඔය කියන ආනාපානිය කියන්නේ ප්‍රධාන අරමුණ නෙවෙයි. අරමුණු අතර තවත් එකක්. පරිමර යාර වුදු කරන නිසා ඇවිල්ලා යනවා එතෙන්ද. ඒක අනිවාර්ය වේතුන එක පිවටල් පොයින්ට් එක වෙන්න ඕන නැහැ. බෙන්ච්මාර්ක් එක වෙන්න ඕන. ඒක තියෙනවා. හදිසියක් වුණොත් චෙක් කරගන්න. අනිත් එක මේ එන හිතවිල්ල, කඩප්පුල හිතවිල්ලක් කරනවා, පාප හිතවිල්ලක් කරනවා. ඒක රාග හිතවිල්ලක් හෝ ද්වේෂ හිතවිල්ලක් වශයෙන් දැනගත් එක හොඳ දෙයක්ද නරක දෙයක් කියලාද කියන්නේ. ඒක නිසා රාග හිතවිල්ලක් හිතන්නකෝ. ඒක අපි දකිනකොටම කරප්පන්නේ අයියෝ කියලා. නමුත් මේ රාග හිතවිල්ල අනිවාර්යයෙන්ම අපිට ඉගියක් දෙනවනේ මේක ද්වේෂය නෙවෙයි කියලා. මේ රාග හිතවිල්ල අපිට අනිවාර්යයෙන්ම ඉගියක් දෙනවා මේක නිදිමත නෙවෙයි කියලා. මේක අතීතනාගත නෙවෙයි කියලා. මේක සැක කරන දෙයක් නෑ කියලා. ඉතින් අන්නේ විදිහට රාග හිතවිල්ල රාග හිතවිල්ල බවට අපිට ඇවිල්ලා හොම්බට දමන ඇල්ල කියලා දීලා අන්නේ දැනුමට තමයි සම්පජන්ණය කියන්නේ. ඒක වෙන එකක් නෙවෙයි. ඉතින් ඒක දැනගත්තට පස්සේ රාග හිතවිල්ල තමයි. නමුත් ඒක ඩිලිමිට් කරනවා නැත්නම් පරිච්ඡේදව පෙන්නලා දෙනවා. ඒ කොච්චරද කියනවා ද්වේෂ නෙවෙයි මෝහය නෙවෙයි කියලා හොඳ ලස්සනට කියලා දෙනවා. ඉතින් මේක දන්නේ නැත්නම් අපි තාම රාගෙට බයයි. මේක ඇවිල්ලා හරියට නමගිලා කතා කරන්න පුළුවන් නම් රාගෙට අපිව රංජනය කරන්න බැරුව යනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. රාග හිතවිල්ල කියලා හැටියටම ලේබල් කෙරුවොත් රාග හිතවිල්ල නපුර අඩු වෙනවා. ද්වේෂ හිතවිල්ල ද්වේෂ හිතවිල්ල කියලා අඳුරගත්ත ගමන් ද්වේෂ හිතවිල්ල නපුර අඩු වෙනවා. නිදිමත හිතවිල්ල නිදිමත බව දැනගත්ත ගමන් ඒකේ තියෙන නපුර නැති වෙලා යනවා. ඒ නිසා ඕනම දෙයක් තොගේට අහුනොත් උ වංචා කරනවා. හරියටම මේකා කියලා ලේබල් කරපු ගමන් මල බිඳෙනවා. ඒක කටු මේ ඥානන්ත ස්වාමීන් වහන්සේ ඥානපෝනික ස්වාමීන් කියනවා. ඔය යද්දෙස්සෝ යපුන්න කතා කරනවා රේමි කරලා හරියට එන යකාගේ නම කිව්වොත් යකා බයයි. ඌ දන්නවලු මගේ මාම මාම ඩිටෙක්ට් වෙලා කියලා. මේ සීරියාකට ඔඩ්ඩිමස් නැහැ කිව්වොත් ඌ දන්න මේ කම්මෝලේ. ඒක බෙල්ලටම අත තියෙනවා. නිසා කතා කරනකොට නම කියලා කතා කරන්න. රාගයට ද්වේෂය කියන්න එපා. බය වෙන්නත් එපා. රාගයට රාගය කියලා කතා කරනකොට තමයි රාගේ බලපිටිය. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් එන එකට අපිට කවදාකවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. නිත හිතරම ආනපානට ඔබ ඔබ කියන්නේ ඉතින්. ඒකට අර අත්දැකීම අපිට ලැබෙන්නේ ඒක තමයි මේ ආනාපාන සතියෙන් අපිට ලැබෙන අතිරේක ලාභය. ඒ අතරමැදෙන හැම අමුත්තම අපි ලේබල් කරනවා. ඒ පිටිල දැනගන්න රාගය ආවත් එකයි, ද්වේෂය ආවත් එකයි, ආනාපාන නෙවෙනවා කියලා දැනගත්තත් එකයි. ඒකේ එන්නේ දැන් මට ඒ වෙලාවේ රාග අරමුණ එන්නේ මොකද්ද හේතුඵල ධර්මයකට අපි වලක් කරන්න ගියොත් අපි හේතුඵල ධර්මයේ වලක් කරනවා ඒ නිසා ඉන්න අරපන් ඇල්ල මේ වැඩ කරන්නේ අන්නම හේතු නිසා අපිට තාම හේතු වැටෙන්නේ මේ මොකද්ද පැටර්න් එකක් කරන ඒක අන්ඩිස්ටර්බ් යන්න ඕන ගියාට පස්සේ තේනවා හේතු ධර්මයක් වෙන්නේ ඒකට හේතු වල ගිවි යෑමක් සිද්ධ වෙනවා ඒකට මතුවෙන්න දෙන්න දෙන්න හේතු වල ගිවි යෑමක් සිද්ධ වෙනවා රියැක් කරපුවම අලුතෙන් කර්ම රැස් වෙනවා ඒක නිසා කිටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ සමහර සැක නැතිනම් අර මූල කර්මස්ථානෙම සබා ගැනීම බෙහෙත ගන්න එපා. සැක නම් විතරක් නැවත මූල කර්මස්ථානය වෙලා සැක දුරු කිරීමේ කටයුතු කරන්න. හරි. සාමාන්‍යස අවසරයි දැන් වෙන හිතකට ගියාම මම අද භාවනා කරද්දී ආනාපාන සතිය මම ප්‍රශ්නයක් එක්ක පෙරපුවා. උත්තරේ ප්‍රශ්නේ මේකට මෙහෙම කියන්න මෙහෙම හරිද මෙහෙම වැරදිද මෙහෙම හරිද කියලා පැය භාගයක් විතර ඇත්තටම ආනාපාන සතියට අවධානයක් නැතුව මම මේ ප්‍රශ්නෙත් එක්ක වුණා. ඒ භාවනාව දිගටම මේවා කරගත්තා. එතකොට මම ඒ වෙලාවේ හිතුවා මම මේ වගේ මේ වගේ සිල් අරගෙන මේ වගේ දෙයක් හිතන එක මට අකුසලයක් සිද්ධ වෙනවද මේ අකුසල අකුසල් ගෙවෙනවා කියලාද දැන් ස්වාමීන් වහන්සේ මේ මොහොතකට ඉස්සෙල්ලා කියපු ඒක මට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් අර ප්‍රස් මොකද්ද වචනයක් මට ඒක තේරුම් නැහැ ප්‍රස්තාපය ඒ පශ්චාත්තාපය ඒක මට තේරුනේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ මොකක්ද තීචේ ගැන තැවෙන විචි දේවල් ගැන තැවෙන එහෙම එහෙම එකක් වුණා ස්වාමීන් වහන්සේ මට අද ඒක මම හැබැයි මම සතියෙන් මට මම දන්නවා මම දැන් භාවනාවක ඉන්නේ කියලා. නමුත් මගේ හිත තර්ක කරනවා මම මෙහෙමයි මෙයා මෙහෙමයි මම මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා. ඒකේ තමයි ඒකේ හිතියා 15 මිනිත් විතර මම ඒකේ හිතියා. ඒකට මම හිතුවා අනේ මම මේ කරගන්නේ අකුසලයක් කියලා මම ආයෙමත් ඔක්කොම නවත්තලා ආනාපාන සතියට ආවා. දැන් ස්වාමීන් වහන්සේ මේ මගිට පැහැදිලි කළ දුන්න විදිහට මම හැබැයි සිහියෙන් එක්කේ. එතකොට ඒක අකුසලයකට හේතුවක්ද ස්වාමීන් වහන්සේ? ඒක අකුසලයේ කුසලයේ වෙන්නේ Taman ඒකට මෝර දෙන ආකාරය. මේක නම් පශ්චාත්තාප වුණා නම් අකුසලයක්. දැන් මේ භාවනා ඉදිරියට යන්න හදන්නේ ගෙවෙන දෙයට ගෙවෙන්න දැරලා මම බලන්නවා කියවනම් කුසලයක්. ඒ වගේ කුසල ලකුසල් නෑ. අපි ඒකට කරන ප්‍රතික්‍රියාවන් තමයි කුසල ලකුසල් වෙන්නේ. කරන ක්‍රියාව කියන්නේ ඒ මම මේකට අපි දක්වන ප්‍රතික්‍රියාව නෙමෙයි වෙච්ච දේ හොඳයි කියනවනම් නරකයි කියනවනම් කුසල ලකුසල් තියෙනවා වෙච්ච දේ වුණා ඉතින් මම හිතාගිය එක නෙමෙයි වුණා වෙච්ච දෙයට එන්න සේරද කියලා කියනවා එන්න සේරද කියලා කියන්නේ දෙමළෙන් වෙච්ච දේ කියලා කියන්නේ සිංහලෙන් ඉතින් එහෙමනම් ඒකෙන් කේස් එකක් නෑ මතකෙට හිටින්නේ නෑ හිතේ හිතේ සලකුණු හිටලා නැත්තම් එහෙනම් ඉතින් ඒක නියුට්‍රල් වෙලා ගිහලා ඒක නියුට්‍රලයිස් වෙනවා මේකට සාමාන්‍යයෙන් ජපනිස් ජපනිස් සිස්ටම් එකේ අපිට කියලා දුන්න ඒ ජොබ් එක කරන කාලේ ඒ ජපනා මේ පර්ෆෙක්ෂන් එකට යන්න බ්‍රේන්ස්ටෝමින් කරනවා අදහසක් ආවම කට්ටිය කියලා සාකච්ඡා කරනකොට ඩිස්කෂන් එක එන්ඩ්ලස් වෙන්න ඕන කියලා. කියන්න ඕන කාට ඔක්කොම කියන්න යනවා. දැන් යා කියනකොට මට වෙලා ගන්නවා මේ මුචිත ඩීටේල් ඕනෙද මොනවද ඔය කතා කරන්න කියලා මෙයා දැන් කතා කරනවා. නතර කරන්න හිතෙනවා. නෝ බෑ මේ මේ එන්ඩ්ලස් ඩිස්කෂන් වෙලා යාට ඇක්ටිව් වෙන්න කතා කරන්න යනවා. කතා කරගන්න ડિස්ටර්බ් කරනවා. ડિස්ටර්බ් කරාට පස්සේ මම කියනවා "වාක්‍ය කතාවන මෙව නම් ඩීටේල් වැඩි. මේක හොඳයි. එතකොට මම කතා කරනවා මෙයා කතා කරන්නේ නැහැ." අන්නේම කියලා හිතට ඇති වෙන්න මේ පෙන්කලින්ද දෙන්න. මෙයා රෙස්ට්‍රික්ෂන් කරන්න දැම්මොත්, රෙස්ට්‍රේන් කරන්න දැම්මොත් ඒ හැම වෙලාවෙම වර්ධනේ බාධායි. ඒ වෙලාවේදී ඕපන් ඩිස්කෂන් එක යන්නේ මෙයා ඩීටේල් යන්න ඉඳී තියෙනවා. නැත්නම් ගෝ ගැඹුරු කරුණු ටට ටට ටට කියලා කියන්නත් ඉඳී තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ නෝට්ටාගෙන ඉන්න මිසක් ඒකට යන්න එහෙම යන්න දෙන්න බෑ. අපි මම පැහිය වෙන්න ගියොත් මේ මම මේ ඩිස්කෂන් මම ඩිස්කෂන් වෙන්න ගත්තොත් නැත්නම් සුනසන ඇති ඔය ඇති. ඉතින් ඒක මෙයාගෙන් අර එන්න දෙන ඉන්පුට් එක නෑ. ඉතින් ඒ වෙලාවේදී අපි මනසට මේ ඇති වෙන්න පිසිකලින්ට දෙනවා. දැන් ඩිබේට් එකක් යනවා. මම සර්ච් ලයිට් එක දාගෙන මයින්ඩ්ෆුල් ලයිට් එක දාගෙන බලහන් ඉන්නවා. මට ඕන නම් ආනපාන කැඳවපු ගමන් ඔය ඩිබේට් එක ඉවරයි. කැඳවන්නේ නෑ. මට තියෙන බීට ඔය දෙක. නැති වෙන කරපන්. ඉතින් අපි මෙහෙම දෙතුන් පාරක් මම එහෙම කරා. මොකද මම ඒ සිතුවිල්ල මගේ ආවේ ආගියුමෙන්ටටිව් ස්වරූපයකින්. ඒ නිසා මම ඒක ඒකට මේකයි ප්‍රශ්නේ මේකට මම හිතන මේකයි සාධාරණේ මේකයි උත්තරේ මේකයි සාධාරණේ කියන එක එහෙම ආගමන්ටිටි කරපු නිසා ඉල්ලට යන්න දෙන්න මොනවාක්වත් ප්‍රශ්නයක් නැත්තේ නෑ හැබැයි දැනගෙන කරන්න ඕනේ මට ඔකට සැක නැතුව ඉන්න ආනපන ඉන්න ඕනේ මම මේ සැක සහිත තැනක් තවද හිතේ යටිතට්ටුවේ මොනවද තියෙන්නේ කියලා බලන්න වේදිකාව පිටිපස්සේ මොකක්ද ඉන්නේ කියලා බලන්න මෙයාට නටන්න රංගනීයට ඉඩ දෙනවා එහෙම රංගනීයට ඉඩ දුන්නේ නැත්නම් අපිට ප්‍රകൃතිය දකින්න හම්බෙන්නේ නැහැ අපි මේ හිතාගත්ත දෙයක් කරන්නේ නැහැ දා ආනපන ගන්න අඩේට අදිස්සියකට ඕ තමන්ට සැකන ආනපන කැඳේ වශයෙන් වේට එහෙම නැහැනේ ෆ්‍රී chance එකක් දෙනවා. ඒකවල නාම රූප දෙකටම ඉඩේනවා. කෙලෙස් අකුසල් දෙකටම ඉඩේනවා. ඕනම දෙයක් එනවා. ඒකට එන්නේ හේතුඵල ධර්ම හැටියට. මගේ ළඟ නැහැ ජජ්මන්ට් මම අන්නැසියුමි. බලාගෙන ඉනවා ඒ ඉවසීම ඒ නරක හෝ හොඳ හෝ විනිශ්චය කරන කරන ඉවසීම අපේ මනුස්ස ජීවිතේ වෙන්නේ නැහැ. අපි ප්‍රී ජජ්මන්ට් ප්‍රී මෙඩිටේටර් මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ. ඉතින් හිත කවදාකවත් ස්වභාවික වර්ධනය කරන්නේ අපි ඔළුවට කවුදෝ දාපු කුණු හරප වගේක් තියෙනවා. මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා. ඒ බුදුසසුනේ කරුණු පහක් කියනවා. ඒ චංගි සූත්‍රයේ තියෙනවා මම හිතන්නේ අඟුත්තර නිකායේ තියෙනවා. මිනිස්සෙක් තීන්දුව කරන්නේ ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආකාරපට විතක්ක, ditthි නිචාන කට්ටි. එයා ශ්‍රද්ධාවෙන් මේ දේ අහු දේ හොඳයි කියලා හිතනවා. ඒයින් අපිට දෙයක් කියවන්නෙත් නැහැ, කියවන්නත් එපයි කියලා ඒක අපි අයින් කරනවා. අපේ අම්මල තාත්තලා කියන මේක සත්‍ය අවුද්ධ ආගම විතරයි සද්ධාව. කතෝලික ආගම කියවන්නත් එපා, මුස්ලිම් ආගම කියවන්නත් එපා. ඒක ඊට වැඩි ඒ ආගම් වල උගන්වනවා අපිටත් වැඩි. ඒ නිසා සද්ධායෙන් පිට දේවල් කියන්නේ ඒවා ටබූස්. රුචිය. මට ඕනේ රුචි දේ විතරයි මම කියන්නේ අරුචි දේව මම කැමති. මම කරවිලෝට කැමතියි. මම පොඩි ගාලේ නිවිචෝලට කැමතියි. තම්පලවලට කැමතියි. කූරෝලට කැමතියි. ඉතින් අම්මා කියනවා එහෙම නෙමෙයි මේ නීති වල යකඩ තියෙනවා. අම්මන් කියන යකඩ තියාගන්න ඕන දැනක පිඟාන යකඩ පිඟාන තියෙන ඒකේ තියෙනවා මට එපා. ඉතින් මගේ රුචිය එහෙම වුණාට නියුට්‍රිෂන් වෙනයි. ඒක අර ආකාර පරිවිතක් කරනවා. මම ආගියු කරනවා මේ මෙන්න ඕන කියලා. ඉතින් මගේ ආගියුමන්ට් එකේ තියෙන එක විතරයි මම බාරගන්න. පෙරදිච්ච එක වැරදි කියලා ගන්න. ඒ වගේ අනුස්සතිය. හරි මම හැම කියලා තියෙන මට පොතේ උගන්නපු ටික. නැත්තම් දිට්ඨි නිට්ඨානක් අන්ති මම ගත්තා දෘෂ්ටිය. බුදුන් කියනවා පහේම දොස් දෙකක් තියෙනවා. ශ්‍රද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක දෙකෙන් ජනකති. ඔබ ශ්‍රද්ධාවෙන් බාරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැ කියලා විසි කරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. එවන ශ්‍රද්ධාවද කියන්නේ මිනිහ ආසන්න යනාතයි. රුචිය. ඔබ කර කර වලට කැමති නැති වුණාට තම්පලා පොර නිවිතුරු කැපිට නැති වුණාට ඒ තුල ඔබට අවශ්‍ය කරන පදාර්ථ තියෙන්න පුළුවන්. එහෙම නම් ඔබේ රුචිය දිගේ ගියොත් ඔබට ඒක කවදාකවත් ආව හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ රුචියම ඔබට එන්න තියෙන essential nutrients නොලැබී යත්තානින් ඉඳී තියෙනවා. මම කියන්නේ කැම විතරනේ කොයි එකේ. ඊගාට අනුස්සතිය. අපි ඇසුවිරු පොඩි මේ අපේ ලබන්න පුළුවන් දැනුමින් දශම ස්ථානයක්වත් අපි තව ලබලා නැහැ. ඒක අල්ලගන්නේ ඔක්කොම මනින් හදන්නේ. අපි නැසුණු විරෝධේව ලැබගෙන වැඩි කියලා. නමුත් ඇසු විරෝධේව තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. නැසුණු විරෝධේව සත්‍ය තියෙන්න පුළුවන්. දිට්ඨිනී ඥානකාන්ති උඹ තරක කරලා දිනන දේ තුළ අසත්‍ය තියෙන්න පුළුවන්. ඒ පරද්දම දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ආකාර පරිවිතක්ක කියන තර්කේ දිට්ඨි ඥානකාන්ති කියන්නේ මගේ දෘෂ්ටිය. ඒ නිසා බුදුන් කියන මේ පහටම මේ පහේම උඹේ ඕලමලකම් වැඩි වෙන්න වැඩි වෙන්න සත්‍ය ප්‍රතික්ෂේප කරනවා වෙන්නේ. එන දෙයට ඉඩ අරපන්. ස්වභාවයට ඉඩ අරපන්. ඒකට chance එක තියෙනනේ සද්ධා නොකරන දෙයටත් ඇතුළට එන්න. රුචි නොකරන දෙයටත් ඇතුළට එන්න. එහෙම නැත්නම් නෑසු දේවල් වලට ඇතුළට එන්න. තර්කයෙන් පරිදිච්ච දේවල් වලට ඇතුළට මම දෘෂ්ටි වශයෙන් වැරදි කියන දේවල් වලට ඇතුළට අනේ එදාට තේරි අපේ ආහාරවල තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස, පැණි රස, මිරිස් රස <coughs> රස හයක් තියෙනවා. ওই රසහයේ පැංගිරි රසයි, තිත්ත රසයි, ඇඹුල් රසයි තමයි ওই ඩයබටික්ස් වලටයි ප්‍රෙෂර් එකටයි බේත් තියෙන්නේ. අපි මේ gediya කපනකොට ඒ ටික අයින් කරලා නේ උයන්නේ. පැංගිරි ටික අයින් කරනවා. තිත්ත ටික අයින් කරනවා. ඇඹුල් ටික අයින් කරනවා. ඉතින් කන හැම එකම ඩයබටික්ස්. ඉතින් රිලෙවෙක් එහෙම පටන් ගන්න පැංගිරියෙන්නේ. දෙල්ලෙන්නේ පටන් අරගන්නේ ඔය. කන්නේ අනිත් එක අහන්න ඉස්සෙල්ලානේ. ඉතින් ඌ අර ටික කාගෙන ගියාට උඩ මට කවදාකවත් උඩ ඩයබටිස් එච්චි. අපි කරන්නේ ගෙහිල් ගෙඩි අලුත් කෙසේ ගෙඩි වෙනකොට පොත්ත කපලා පැත්තකට දානවා. එල මැද ටික උයලා බනනා ෆයිබර් කියලා පාමලිට ගිහලා බේත් කියනවා. ඒකේ තියෙන අර පොත්ත තමයි. කාමියක අරකට එක්කම. එහෙම නැත්නම් කරවිල ගෙඩියට මොහොරච්ච කෑල්ල දාන කපලා අයින් කළා ඒක වෙනම මාළුවක් වෙනවා. මැද කෑල්ල වෙනම මාළුවක් වෙනවා. කරවිල ගෙඩිය තියෙන විදිහට කාමියකෝ <laughs> ඒක නේ මම කියන්නේ වැටකොල්. පුතුමාකාර තුඹ සාතරක් තියෙනවා. ගෙඩිය පිටින් කණේ ගන්න මොනම ලෙඩක් නැහැ. මේ සූප සාතරේට වෙලා කාගවහම ලෝකේ තියෙන ලෙඩ හේරන. ඉතින් ඒ නිසා මේ අපිට ලැබෙන ක්‍රමයක් තියෙනවා. ලබා උපගත බබා හම්බ වෙන්නේ කියලා. ඔය කර්ම දෝෂයක් නෙවෙයි. උට වරින් වර පොඩ්ඩක් ඉන්න දෙන්න හැම වෙලාවෙම දෙන්න බෑ. හැම වෙලාවෙම කරන්න බෑ. වරින් වර එන්න දෙන්න. දුන්නට පස්සේ අපි හිතපු නැති විමුක්තියක් පහළ වෙනවා. අපේ තියෙන ඕලමලකම් කියලා කියන්නේ අපි හදාගෙන තියෙන රට් එක කියලා කියන්නේ අපි අරට එන්නවත් දෙන්නේ නැහැ. මගේ රුචිය මගේ මනාපය කියලා 60 වැන්න නම් ගන්නව දෙයක් නැහැ. ඌට හැමදේම ඇලර්ජික් වෙන්න පටන් අර ගන්නවා. මොකද අර හදාගත්ත රට් එකේ කරගුණ අතල්ලා දාන්න ඕනේ එන්න ගිහලා ඵලයන් කියලා. අපි හරියනවා. ඒ නිසා මුතුජානන්ට අපිට ශ්‍රද්ධාවක් පෙන්ලා දීලා රුචියක් පෙන්ලා දීලා අනුසවේකුත් අපිට දීලා ඔක්කොම පෙන්ලා කියන මේ මං කිව්වට මේක තුළ සත්‍ය නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඒකට අපේ ආචාර්ය කටුවචාන් වහන්සේ ඔය කියන්නේ බුද්ධහම නෙවෙයි අනිකුත් අංග ගැන කියන අපේ බුද්ධහම එහෙම නැහැ කියලා. එහෙම බුදුහමගේ එහෙම නෙවෙයි කියලවත් නැහැ. පොයි දන්න දේ තුළ සත්‍ය නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඒ කවුරුත් වෙනවර තරහ වෙන්නත් එපා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඒ නරක දේවල් වලට හොඳ කියලා බලපන්. ඔය යකාව කියන තරම කලුපාට නෑ. හැබැයි යනකොට ආවුඩු ටික සෙට් කරගෙන යන්න. ශ්‍රද්ධාව, සතිය. ඒකට ගියාට කමන්නේ. මම දැනගෙන යන්නේ මේ කෙලෙසක් බව දැනගෙන යන්නේ කියලා බලන්න. ඌව ගෙහෙම ගන්න නෑ. ඒ නිසා ඒ ආගිය කරන්න යන වෙලාව උන්ට ආගිය කරන්න දෙන්න. දීලිවලලා අඹේ පේන තෙක් මානේ සතිය මේ ආනපන තියෙන. සේවිත කරනවට ළඟ තියාගන්න. අරකට යන්නයි. ගියාට පස්සේ උලක් බහිනවා. ඔය එකකවත් නැහැ. එහෙම අර ක්ලිප් එකට ගන්න පුළුවන් ගැතියක් නැහැ. යාට ඇති වෙන්න දුන්නොත්. ඒ නිසා ඕනම කෙනෙකුට එයාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා කතා කිරීමේ අයිති වෙනින් අපි සටන් කරනවා. කවුරු හරි කිව්වොත් එයාට අදහස් ප්‍රකාශ කරන්න ඕනේ කියලා මට විරුද්ධව කතා කරුවට කමන්නේ. හැබැයි යාට කතා කරන්න අයිති වෙනින් අපි සටන් කරනවා. ඒ නිසා හිත කොයි ළඟට පිස්සු කෙලින්න හදනවනේ. අනේ මෙන්න පිටේ තියෙන නරබක්. පිටියේ තියෙන නටන්න ආවිත පොඩි එකෙක් අතුරුසින් ගලවලා දාලා දැල්ලේ දෙල්ලමට දාන්න ඕන. මොන ජොලියක්ද කියලා ඌ ඒක නටන්නේ නිකන් දුර ලෝකේ ගියා වගේ. ඌ යඳුන් අන්දලා පොට් එකේ තියාගෙන ටීට් එකෙන් කිලිපුවාගෙන මොනවත් බයිද. වත් තියෙන්න ඕනේ. නමුත් ඉඳලා ඇවිල්ලා අඳුට්ටින් ගලවලා එළියෙන් දාන්න ඕනේ පුකෙත් එක වැඩි ගාගෙන කටේ ගාගෙන කට හැම තැනම දාගෙන මට පුදුම ආසයි ඒ නිසා කවදාකවත් අයියලක් කළා පොඩියෝ මට දෙන්නේ නැහැ. දුන්නොත් මං ටග්ගල ඇඳුම් ගලවන මෙහෙම නම්නවා. අනිත් පැත්තට නම්නවා. නමලා කකුල් දෙක අල්ල මෙහෙම ගහනවා. ඉතින් අර උහිනානේ. අර අක්කලට අයියලට බය නෑ ඇට කැඩෙයි කියන මොකක්වත් නැහැ. මට හොඳ වෙලාවට ළමයි නැහැ. ඉතින් අනම් මොනවා කරයි කියලා විශ්වාස නැහැ මම උඹලට ඒක කරනවා. දැන් හම්බෙන්නේ උන්ට ආවරා තියලා උද පුදුමාකාර බයකින් ජීවත් වෙන්නේ ටපුස්. එකක්වත් ගණන් ගන්න එපා සතිය තියෙනවා නම් මේ ඕනම දෙයක් නමන්න පුළුවන්. අපි මයික් එක දෙමු දැන් ඇදි කතා කරන්න. උත්තරෙත් එක මට භාවනාවේ දැනුමක් මතුණා. දැන් මම ආනාපානසතිය මේ ඉට්‍රීට් එක කරන වෙලාවේ පටන් ගන්නකොට මේ දැන් ওই සිතුවිලි එන විදියේදී වෙච්ච දේවල් සම්බන්ධයෙන් හරි අර සංඥා පහළ වෙවි ඒක ඒ කියන්නේ හිත හිත යනවා මෙහෙට යනවා හැබැයි මම ආය ආනාපාන සතියට කියන්නේ මූල කර්මස්ථානයට ආවා හැබැයි දැන් ඊයේ පෙරේදා විතරින් දැකලා තේරෙනවා දැන් ආනාපාන සතිය විවිධ ස්වરૂප තියෙනවා හැබැයි ඒක යන ගමන්ම මේ සංඥා පහළ වෙනවා. ඒක මේ ඉමීඩියට් වෙච්ච සිද්ධියක් සම්බන්ධව. ඕ ඒ සමහර ඒවා පහළ වෙන බව තේරෙනවා. ඒවට සමහර දේවල් එක්ක ඊට වඩා ටිකක් එහාට යනවා. يعني ඉවැලුවේට් කර ගන්නවා, ජජ්මන්ට් ප්‍රොසෙස් එකක් යනවා. ඉතින් එතකොට මම මේ අවස්ථා දෙකේදී සතිමත් වීම කියන්නේ පළවෙනි අවස්ථාවේදීද දෙවෙනි අවස්ථාවේදී ස්වාමීන් එන්න එන්න එන්න ඕන දෙයකට යන්න ඉඩ දෙනවනම් හොඳ සතියක් හදලා තියෙනවා. ජජ් කරනවා හොඳ වැරදි තීන්දුව කරනවා. අපි අපි විනිශ්චය කරන්න යන්නේ. අපි වීටෝ කරන්න යන්නේ. අපි සෙකන්ඩ් කරන්න යන්නේ. එයා ලොකු යෝජනා වගේක් කරගෙන යනවා. අපි කරන ඕන දෙයක් කරනවා. ළමා උසාවි. අපිට ඕනේ එයා සංඥා ගන්න පුළුවන්, චේතනා ගන්න පුළුවන්, විනිශ්චය ගන්න පුළුවන්. අපි දන්නවා මෙයාට ඉඩ දුන්නොත් මෙයා මෙහෙම තමයි නටන්නේ. හැබැයි ඒකට අපි සාදු කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ. මගේ කියන්නේ නැහැ. මේක මම යෝසනේ මගේ කෙටරින් ගන්න යන්නේ නැහැ. පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඇති වෙන්නේ සෙල්ලම් කරන්නේ. ඒ ඔක්කොම දැනගන්න පුළුවන් නම් සත්‍ය වේපුල්ලයි. ඒ කියන්නේ සත්‍ය උත්තර පිටලා තියෙන්නේ. එයා දන්න ඔය කොයිකට මොන සංඥාව නැටුවත් සත්‍යාලෝකයෙන් තියෙන තාක්කල් නටන්න බෑ. ඒක යන්නේ මේ මල වණින්නේ නැහැ. වීතික්‍රමනේ වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම සෙල්ලම් කරන්න උනට පස්සේ වෙනවා බොරුවට මිරිකලා ඇල්ලුවොත් මෙතන රණ්ඩුවක් තියෙනවා. නටන්න දුන්නොත් මොකක්වත් නැහැ. ඒ නිසා සත්‍යයෙන් ඉස්සරහට යන්න යන්න එහෙම නැත්නම් සත්‍ය පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ නැති වෙන්නේ ජීවිතය ආයෙ normalize වෙනවා. හරියටම ඔය රට්ටකේ දාන රෙජිමෙන්ටේෂන් ඕන කාලයක් යනවා සත්‍ය වඩනකම්. ඊට පස්සේ සත්‍ය ආයෙසරයක් හැම දෙයකම දමදම බැලුවට පස්සේ ඒක සින්බුද්ධහමේ කියනවා භාවනා කරන්න ඉස්සෙල්ලා කන්ද කන්ද දාන්න. භාවනා කරන තුරාට කන්ද ගාව දුරටත් කන්ද දෙන්නේ. ඒක ධාතු මනසිකාරයක් නැත්නම් මොකක් හරි වෙන භාවනා කියලා නෝනකත් ආයෙ කන්දෙන් නමනවා. අවබෝධ කරන වෙලාව විතරක් ඒක ඇනලයිස් වෙලා හොඳට පේනවා. ඊට පස්සේ ආයෙත් ආයෙ පිසෝපියාටත් එක්ක නෝ ඒක කන්ද තමයි. මොකද ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නය පෙරවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය ලෙස ආනාපාන සතිය ආරම්භ කෙරෙමි. මම ආශ්වාස ප්‍රාශ්වාසය කරන විටදී හුස්ම රැල්ල ගැටෙන ස්ථානය මට හඳුනාගත හැකිය. නොහැකිය. එහෙත් ඒ නාසයේ මැද ගැටෙනවාය සිතා මම එතනට අවධානය යොමු කරමි. කරුණාකර මෙයට උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඒ කියන්නේ අර හැපෙන තැන නিত্য සුඛ සුබ එතනම වෙන්න ඕන කියලා හිතාන හිටියොත් එහෙම නෑ. ඒ හැපෙන තැනත් වෙනස් වෙනවා. ආනපානයේ ආශ්‍රත් ප්‍රසද්දකේ වෙනසක් එන්නේ එන්නේ වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙwidetilde. ඉතින් අපේ හිත සාමාන්‍ය හිතන මේක ආනපාන එක දිගට එක විදියටම තියෙන්න ඕනේ. එක තැනම හැප්පෙන්න ඕනේ. ඒකේ විපරිණාමයට කැමති නැහැ. ඉතින් ඒකකොට අපිට පුළුවන් අර ඉස්සෙල්ලා හැප්පිච්ච තැන ඇසියුම් කරගෙන එතන තියාගෙන ඉන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ නිත්‍ය සංඥාවෙන් කරන විකාරය. ඒක වෙනස් වීමට ලෑස්ති නම් හැප්පෙන තැන නැති වුණාට මැරෙල නැති බව දන්නවනම් නිින්ද කියලා කිව්වා දන්නවා නම් ක්ලාස් වෙලා කිව්වා දන්නවා නම් බාහම යනවා. අර ඒ දැකපු ස්වරූපෙම දැකපු පරිෙන්න දැකපු ආකාරයෙම එහෙම තියෙන්න ඕන කවන්නේ. එහෙම තියෙන්න ඕන කියලා වගේ notion එකක් දෙනවා සමතේ. විපස්සනාදී කියනවා තේර වෙනස් වෙන්න පුළුවන් නමුත් සතිය තියෙනවා. සටහන් ආකාර ලිංග නිමිති ඔක්කොම වෙනස් වුණාට වෙනස් වෙච්ච ඉතිහාසෙත් මතකයි. සතියක් තියෙනවා. එහෙම නැත්තම් එහෙම නැත්තම් මේ මේ අනාත්මය වගේ ධර්මයක් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි හිතන්නේ මෙතනම සතිය තියෙන මෙතනම හැප්පෙන්න ඕන කියලා එහෙම නැහැ. ඒ වෙනස් ඒක කියන Hindu Hindu ප්‍රාණයාම වල කියනවා නාස්කාග්‍රී කියන මේ සිදුරු රොම්බසයක හැඩේ තියෙන රොම්බසය කියන කතාව. මේ හතර කොනේ පටවිය ආපෝ තේජෝ නියෝජනය වෙනවා. ඉර නැගලා පැය දෙකක් වෙනකොට ඊට පස්සේ තව පැය දෙකක් වෙනකොට පටවි හැපි හැපි තිබුණ එක වායුව වලට යනවා වායුව තේජෝ තේජෝ පටවි ඒ හතරේ මාරු වෙනවා තමන්ගේ ධාතු ගුණ අනුව හිත වෙන මේ ඉර වෙනස් වෙන ආකාරය ඒ නිසා අපි හුස්ම කරගෙන ඉන්නකොට අපි ඉස්සලා පටවි ධාතුව බල වෙච්ච වෙලාවක යම් තැනක හුස්ම වදිනවනම් තේජෝ ධාතුවට මාරු වෙන්න පුළුවන් ඊටු නිසා හෝ තමන්ගේ ධාතු ගුණ නිසා ඒකට හැපෙන තැන මාරු වෙනවා හැපෙන තැන අනුව මෙයාගේ ලෙඩේ කියන්න පුළුවන් මේක හරිය කෙන වෙන කෙනෙකුගේ කරන්න බෑ Tamanට බලන්න පුළුවන් බලනකොට ඒ ධාතු ගුණ වෙනස් වෙනකොට දවසේ ඉර වෙනස් වෙන හැටියට මේ හැපෙන තැන් හතර පටවියාපෝ තේජ වශයෙන් වෙනස් වෙනවා. ඒකට ඉංගියක් සර්වචනාංශය දෙනවා. සර්වචනාංශය සඳහන් කරනවා. අපේ දකුණු නාස්පුඩුවේ හුස්ම වැටෙනවා තේරෙනවා නම් ඒක අපි සූර්ය නාඩියට එකතු වෙලා තියෙනවා. වම් අත පැත්තේ වැටෙනවා තේරෙනවා නම් චන්ද්‍රයාට සම්බන්ධ වෙලා තියෙන සූර්යයාට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අරුස ගතිය වැඩි. චන්ද්‍රයාට සම්බන්ධින හැම ගතිය වෙලාවකටම ලාලිත්‍ය, సౌందර්ය ගතිය තියෙනවා. ඉතින් නිදා ගන්නකොට සර්වචන්ද හැමදාම දකුණු විල්ලේ නිදාගන්නේ. එතකොට දකුණු ආස්කුඩ වැහෙනවා, වම් ආස්කුඩයෙන් හුස්ම ගන්න. එතකොට චන්ද්‍රයාට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක සිංහ සෙයියාව කියලා කියනවා. ඊට පස්සේ නාස්පුඩුවේ අන්තිම හිතුරේ තියෙන හතර පැත්තත් වෙනස් වෙමින් යනවා. ඒ නිසා වෙනස් වෙන එක තමයි ප්‍රകൃතිය. එක තැනකම තියෙන්න ඕන කියලා හිතන එක තමයි අපේ තියෙන ඔලොමලකම. තර්ක මනස. ඉතින් ගොඩාක් කල්යන්න ඕන ගියාට පස්සේ කියන්නේ ඒක තමයි. ඒ ගියාට කවන්නේ සතිය තියෙනවා නම් අපෙන දන කෝක උනත් ඒකට ඕන නම් අපිට අහවල් තැන කියලා දෙන්නට ප්‍රශ්නයක් නැහැ. ඒකේ පේන්න තියෙන්නේ මේ අනිත්‍ය තුල නිත්‍ය සංඥාවක් අටවන්න හදනවා. අනිත්‍ය ධර්මයේ තුල නිත්‍ය සංඥාවක් අටවන්න හදනවා. දවසක ඒ නෑ අනිත්‍ය තුල අනිත්‍ය මිච්ඡා. කියනවාද අපි කියයි ගන්නවා. කයින් ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ වටහිර මෙඩිටේෂන් ක්‍රමයට දැන් අප සමාධිය ලැබියාවක් කියලා දෙන්න අමාරු එයා කුසල්ද කරන්නේ අකුසල් තමන් කරනකොට නම් කියේ. ඉතින් ඒ නිසා බටහිර කරන නිසා ඕක කමන්නේ භාවනා කරන්න. ඒකෙන් හරි කමන්නේ මිනිසුන්ට ඇසරෙන්න. උත් කරනකොට තමන් බලන්න ඕනේ මේ තමන් කරන්නේ මොනවාගේ අභිප්‍රායක් ඇතුවද කෙරෙන්නේ කොහොමද කියලා මිසක් මෙයා භාවනා කරන මොකද වෙන්නේ කියලා මට තීන්දුව කරන්න බෑ. මොකද මානසිකාර සම්භව ලැබෙලා. තමන් යොදන මානසිකාරයෙන් තමයි පින්පව් සිද්ධ වෙන්නේ. මං එයා මොන මනස්කාරයෙන් කරනද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බටේර කියන තාරි කමන්නේ අපි මේ ටෙක්නික් එක අරගෙන කරලා ඒතර තමන් තමන්ට ලැබෙන අත්දැකීම කියනවනම් එහෙනම් හිතා ගන්න පුළුවන් මේක සාකච්ඡාවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අල්ලපු ගෙදර එක්කනාගේ ලෙඩ මේ ආපෙකනායි නාඩි බලලා කියන්නම. ඉතින් අර මිනිස්සේ ගියාම බැලුවා අලුත මේ නෝනත් අන්න ගහනවා. නෝන ටිකක් හැරකාන පේනවා. ඉතින් විදා කතා කරලු මට පොඩ්ඩක් අත දෙන්න කිව්වා. අද උනාට. නෑ මේ නාඩි බලන්න කිව්වා. ඒව නෝනගේ අත අල්ලන්න බෑ. ආ එන ඔයා නෝනගේ අත අල්ලන්න මම ඔයාගේ අත අල්ලන්න. නම් දෙගම වගේ. මගේ නම කිරි හොඳයි. ආ එන කිරි හොඳයි කියලා කියනවා. ඉන්න අනුන්ගේ සීනි කියන එක තමයි අපේ වැඩි. මේ පරණ කතාවක් අපේ සිංහලේ තියෙන පරණ කතාවක් අපිට මේ අපේ එකවත් මිස ගන්න බැරුව තියෙද්දි පටහිර ගන්න. මම ගියා මම ගිය වෙලාවේ ලන්ඩන් බුද්දිස් විහාරයේ ගොඩක් කරට ඔඩියන්ස් එකේ ඉංග්‍රීසියෙන්මයි කතාව යන්නේ ඉංග්‍රීසියෙන් ඉන්නවා. කට්ටිය ඉන්න ඉතින් මම මේ සත්‍ය පිළිබඳව දේශනා දුනා කෙලවරේටම සුද්දෙක් කතා කළේ කොහොමද දැන් අපි අවුරුදු 200ක් විතර වගේ ඔබ වහන්සේලාගේ ධර්මය අරන් අවිලා අපි ප්‍රැක්ටිස් කරනවා දැන්. බටේට දැන් අතරම ගිහිලා තියෙනවා ටෙක්නික් එක. ගිහිලා තියෙන්නේ ප්‍රිවෙන්ටිව් ප්‍රිවෙන්ටිව් නෙවෙයි තෙරපිටික් and හීලින් තමයි. ඉතින් දැන් ඔබ වහන්සේලා දැන් ඒත් අවිලා අපිට බණ කියනවා. දැන් අවුරුදු 200ක් අපි භවනා කරලා අපි ලබන අත්දැකීම් ඔබ වහන්සේලා මොනවද අපේ ඉගෙන ගන්න කියලා. අපි දිහා බලනවා ඒක මම මට බුද්ධ ධර්ම කවදාකවත් ප්‍රිය වෙන්නේ නැහැ. මයින්ඩ්ෆුල්නස් එක ගැන ඉංග්‍රීසියෙන් ලියු පොත් තිබුණ නැත්තම්. අපේ ක්‍රමයට මට කවුරු කියලා දෙන්න ගියත් මට වදින්නේ නැහැ. මට වදින්නේ ඒ බටහිර ක්‍රමයට කියන නිසා. මොකද ඒක වල සබ්ජෙක්ට් මැටර් අඩු ගන්න රිලිජියස් නැහැ, එතික්ස් නැහැ, මොකක්වත් නැහැ. ඒක නිසා මේ choiceless අවයනසෝලි වචනයක් ඇහිච්ච ගමන් මම මේ සත්‍ය පිළිබඳ මුළු ත්‍රිපිටකය කියවට දෙන්නේ තේරෙනවා. අන්නේ මේ කිව්වා අන්තිම මම ලිංග ඉංග්‍රීසි දන්නේ නෙවෙයි. ඒ සඳහාම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මෙඩිටේෂන් නිසාම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඉගෙනගෙන බලනකොට මේ නිසා මට දැන් කාටද කියලා දෙනකොට කොමියුනිකේට් වෙනවා දැන්. choices අවයන්ස්. ඒක ත්‍රිපිටකේ නෑ ඒක. ත්‍රිපිටකේ කිසිම දැනගලිය විලානේ. සතිය නිර්වචනය කරනකොට මේ choices අවයන්ස් එකක් නෑ. නමුත් ඒකට මේ බෙස්ට් එක දීපු අදහස මම වගේ කියලා දෙන්නේ මගේ vocabulary එක මෙච්චර රිච් වෙන්න හේතු වෙන සංස්කෘත වචනෙත් බලනවා, පාලි වචනෙත් බලනවා, සිංහලත් බලනවා, දෙමළත් බලනවා, ඉංග්‍රීසිත් බලනවා. බලනකොට තියෙන කෝකෙන් ඇති මට ඇපීල් වෙන එක පැත්තකින්. ඇපීල් වස්තු තමයි ඒක දිගේ බයි. ඒ නිසා මම පොතක් කියවනකොට මොනම දෙයක් හරි ඩිෆයින් කරලා තිබ්බොත් මම මේ notion එක අරගෙන ඒක ඩිෆයින් කරගත්ත වචන ටික සහ වාක්‍ය ටික අරගෙන බලනවා මේ වචන ටිකෙන් මේ දේ කොහොමද මෙයා විස්තර කරන්නේ මට පුළුවන් ද ඒක පාවිච්චි කරලා තව කෙනෙකුට යොදවන්න. එතකොට මම මේක ඉගෙන ගන්න නිකන් අහලා බලලා ඉවර කරනවා නෙවෙයි. මම ලියලා ස්ටඩි කරනවා. ඉතින් ඒක මට හොඳට හිටියා. මොකද ධම්මික ආමරට සිංහල බෑ. ඉතින් ගොළු බාධාවෙන් හරි දන්න ක්‍රමයට මට කියලා දෙන්න. ඊට දෙන්නේ ශාන්තේ දෙන්න පුළුවන් තමයි පොත් හොයාගෙන කියන මෙන්න මේ ටික මේ බලපන් මෙහෙම බලපන් මෙහෙම බලපන් බල බල ඉනෝට ඉන්නකොට වෙස්ට් <coughs> එකේ ඉංග්‍රීසියෙන් තමයි ගොඩක්ම මට ෂාප්නස් එක ආවේ. ඉතින් ඒ නිසා බටේකට එහෙම නරකයි කියලා නරකක් කියන්න බෑ. මොකද මම ක්‍රම දෙකකට ඔක ස්ටඩි කරනවා. එකක් තමයි සයන්ස් එක කෙලිම මෙටීරියලිසම් ඇල්ලුවා. අල්ලගෙන ගිහලා දැන් සයන්ස් එක මෙටීරියලිසම් වලින් මිස්ටික්ස් වලට හිමීට යන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා මිස්ටික්ස් ප්‍රතික්ෂේප කරපු සයන්ස් එක දැන් මයින්ඩ් <coughs> සයන්ස් කියලා මිස්ටික්ස් වලට ගියා. ඉතින් මේ සයන්ස් එකෙම නෙමෙයි ඩ්‍රයිව් එක ගියේ ආ ප්‍රතික්ෂේප කරපු දේ දැන් ඉතින් ඇවිල්ලා තියෙනවානේ. සයන්ස් එක ඉවෝල්ව් වෙනවා. එම් යා කියපු දේ නිෂ්ප්‍රබල කරනවා. එන්න බුද්ධාගම කියේ තෙරපිටි. තෙරපිට හොයන හොයන හොයන යනකොට ඒක මේ ප්‍රිවෙන්ටිව් පැත්තට නොයන කියන්න බෑ. මේක හරහා යයි. ඉතින් ඒකට අපි ඉඩ තියලා තෙරපිටි පැත්තෙන් හරි ගමන්න යන්නේ අපි ඒකත් ජයසිරි මංගලම් කියලා ගියෝ. අපිට ඒක අපි කියලා නේ ඒගොල්ලෝ කරනවා. නමුත් අපිට වෙන විකල්ප එනවනේ වෙන පර්ස්පෙක්ටිව් එනවනේ ඉතින් ඒ නිසා ඒකට කරන්නේ දොස් කියන්නේ නරකයි හැබැයි අපි දැනගන්න ඕනේ මේක තව පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ අරකට ගැටෙනවා වෙනකොට ඒකෙන් ගන්න පුළුවන් යම් අමුද්‍රව්‍ය තියෙනවා ඒක අරගෙන අපි ඉස්සරහට යන ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක නිසා මේ ලංකාවේ තියෙනවා ඒක ගතියක් ඒක ඉතිහාසයත් එක්ක සම්බන්ධ එකක්. මේ සිංහල බුද්ධ ආගමේ. අන්න ඕක මෙවැනි අධ්‍යාපනයකට බාධායි කියලා. ඒ සුද්ධ වුණාට ප්‍රශ්නයක් නෑ අපිට සුද්ධ කරන්න දෙවැරදි ඒක වෙනම දෙයක්. නැත්නම් ඒ ගන්න තැටි වල හරියක් තියෙනවනම් උට දැලුට් එක ගැවුල ප්‍රශ්නයක් නෑ ඒකට. gediy පිටින් කන්න එපා. අපිට ඊට වැඩිය බලන්න පුළුවන් අපිට සංස්කෘතියක් තියෙනවා. අපේ සංස්කෘතිය අරකට ටිකක් අතර කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මම පුළුවන් තරම් මේ අලුත් පොත් අච්චු ගහපු ගමන් මම අරගෙන පුළුවන් තරම් කියවලා බලනවා මේ මට කියාගන්න බැරි දෙමලේ මේ මිනිස්සු කොහොමද කොමියුනිකේට් කරන්නේ කොමියුනිකේෂන් වලදී පේනවා ප්‍රිවෙන්ෂන් කොමියුනිකේෂන් කරනට වැඩිය තෙරපිටික් කොමියුනිකේෂන් ලේසි ඒකයි මේ පටාචාරව ආපු ගමන් දුජානන්සේ මේ කිතාවතුන් ආපු ගමන් දුජානන්සේ කිතාවතුන් ප්‍රශ්නට උත්තර දීලා තෙරපි එක දීලයි ප්‍රිවෙන්ෂන් කි මේ ශාතේරපි විශ් කරන්නේ පා තෙරපි වැරද්දක් නැහැ ඒ තියෙන්නේ ලිමිටඩ් යූසේජ් එකක් ප්‍රිවෙන්ටිව් කිව්වම ඒක ගොඩාක් ඈතයි. ඒක නිසා අද බටහිරේ තමයි ඇත්තටම අද බුද්ධ ආගම අපේ දැනට ලංකාවේ තියෙන රිවයිවල් එකට හේතුලා තියෙන බටහිර බුද්ධ ආගම. ඒක නිසා අපිට වෙන්නේ ඔන්න කවුරු හරි කිව්වොත් එහෙම ඇවිල්ලා මේ විනාගම කෙනෙක් ඇවිල්ලා අපේ පන්සලකින් හාමුදුර කෙනෙක් මරුවයි කිය. ඔන්න නැට්ටට ගිනි තියාගෙන දඟලනවා. ඔක්කොම සිංහල බුද්ධ ආගම. අනේ මේ ඉන්නකොට යාඳුනට දාන දෙන්න කවුරු ඉන්නවද නැද්ද? කොයන්න කවුරක්වත් නැහැ. ආතුර රැට කනවද කියලා බලන්න චීනක් කන්නට දාලා හොයන. උදේට කන්න නැහැ. ඒකට කවුරුත් නැහැ. ඒ වෙලාවට වැඩට යන්න තියෙන ඕව බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒ ඒ අපේ සිංහල බුද්ධාගම. ඉතින් ඒක පිළිබඳව මම හැම වෙලාවෙම විවේචනාත්මකව බැලුවා. ඒ නිසා මම පැවිද්දත් අවුරුදු 10ක් ප්‍රමා කරා. මේ ගිහිල්ලා මේ මේ බලපංගුරට බැඳිලා ප්‍රශ්නයක් ඇති වෙයි කියන. අවුරුදු 10ක් ඉඳලා බලලා සතිය ආවට පස්සේ මම හිතාගත්තා නෑ කවුරු ආව මාත් බහිනවා. බැලලා ඒ කඳවුරේම ඉඳගෙන මට ඕනේ මුල් ධර්ම මම මතු කරගන්නවා. මේ කඳවුරට බැඳෙන ඒ කඳවුරට උදව්ව ලබා ගන්න නෙවෙයි. ඒකෙන් හම් වෙනවා නිකන් අර මහානකම තියෙනවනේ. ඒ නිසා මේ ලෝකේ කවුරු වැරදි කරා. ඌව සමාදම් වෙන්න යන්න එපා. කවුරුර හොඳ කරනවා නම් ඒක සමාදම් වෙන්න. එතකොට අපිට යන්න පුළුවන්. යෝනිසෝමනසිකාරය ඩිෆයින් කරන්න පොඩක් විස්තර කරලා දෙන්න ඒකයි සතියයි අතර මොකක්ද තියෙන වෙනස යෝනිසෝමනසිකාරක එකේ මානසිකාරයට යොදලා තියෙන විශේෂණ පදේ යෝනිසෝ අයෝනිසෝ යෝනිසෝ කියලා කියන්නේ හේතුවත් සහිතව කර්ම දැනගන්න. අයෝනිසෝ කියලා කියන්නේ හේතුව දැනගත්තු ඵලය විතරක් දන්නේ. ඒ නිසා මානසිකාරය කියන්නේ එක චෛතසිකය සතිය කියන්නේ තව චෛතසිකය. ඒ තමයි හිතේ තියෙන චෛතසික දෙක. යම් සාමාන්‍ය පිටලා තියෙන අයෝනිසෝ මනසිකාරය. ලැබෙන දේ බලනවා මිසක් ආය ජාතික වැට යන්නේ නැහැ අපි. යෝනිසෝ මනසිකාරය කියන්නේ බෑ ලැබෙන දේ බලලා ඒකේ මුල බලනවා. කොහොමද ආයක ආවේ කියලා. ඒ කියන්නේ ඒක සාධාරණ ක්‍රමයකටද අසාධාරණ ක්‍රමයකටද ආවේ කියලා බලන්න එපා. බලනකොට කමන්නේ නැහැ. උසු මොනවාද මේ බලල්ලු මරලා වුණත් තමයි ගල්ලි කම්බරට ඥාන ඥාන කියන්නේ නැහැ කියන්නේ අයෝනිසමස්කාරය. යොමුසමස්කාරය කියන්නේ මේක මරණකින් ඇති වෙච්ච දෙයක්. ඉතින් ගල්ලි නෝන දෙයක් කරන්න පුළුවන් නමුත් ඇවිල්ලා තියෙන සෝස් එක හොඳ නැත්නම් අපි කියන නෑ ඕනේ. ඒ නිසා මෙතන තියෙන මානසිකාරය සහ සත්‍ය කියන චෛත්‍යක දෙක පින් කරගත්තා නම් හරි. ඒ දෙක අතර තියෙන සම්බන්ධය දහන්නේ. දෙ නැත්නම් මම මේ කියන්නේ ආයෙත් කියන්නේ මම දීපු විස්තරය යන ප්‍රශ්නේ වරණ ගන්න ආයෙසරේ දැනගෙන යෝනිසෝමන කරන්නේ යම් දැනගෙන ඒකට අවබෝධයයි නොදැන කරන අවබෝධයයි අයෝසි අයෝනිසෝමන කියන්නේ නෑ හේතුව දැනගෙන හේතුව නොදැනගෙන කියලා කියන්නේ. ඔව් මොකක්ද ප්‍රශ්නේ දැන් අපි නරන ප්‍රශ්නේ මොකක්ද? සතිය අතරයි ඒක අතර තියෙන සම්බන්ධතාවය වෙනසයි සතිය නැතුව හිටියොත් අපි ආයෝනිසමනසිකාරය ඉන්න බව දන්නෙත් නැහැ. අල්ලගත්ත එකේ ඒක දිගේ කපාගෙන යනවා. සතිය ඕනම දෙයකට ඉඩ දෙනවනේ. ඒ නිසා දෙන්නම යෝනිසමනස ආයෝනිසමනසිකාරය හිටු මට යෝනිසමනසිකාරය කියලා දෙයකුත් තව පැත්තක් තියෙනවා තාම දන්නේ නැති. මට අහුවෙලා නැති පැත්තක් තියෙනවා කියලා අඩු ගානේ. අපිට අත්තරද්දකින් හරි ආට විවුර්ත වීමක් ඇති වෙනවා සතිය ඉන්න කියලා. නැති කෙනා ගත්ත රට්ටකේම තමයි යන්නේ. ඊමණට කවදාකවත් නෑ සලකා බැලීමක් කරන්නේ සතිය නැත්තම්. ආගම කවදාකවත් සලකා බැලීමට ඉඩ තියන්නේ ආගම කියන්නේ මේකමයි හරි ඒකේ ඵලයක් සතියත් ආගමක් තමයි බුද්ධ ආගමේ තියෙන එකක් තමයි. නමුත් ඒක කාටත් වගේ නැවත ඕනම වෙලාවක අනිත් දෙයකට දොර ඇරලා දෙන ගතියක් තියෙනවා. ඉතින් අපේ බුද්ධ ආගමේ සතිය පැත්තකට දැම්මා කාලානුරූපව. මොකද ඒකට ආගම බවත් ගන්න පුළුවන්. අර වැදගෙන ගෙනියන්න පුළුවන් ඇත්තක වහගෙන සතියාවට පස්සේ අති ඉස්සරහට ගත්තොත් ඒ මනුස්සයා ඇත්තක වැදගෙන ගෙනියන්න බෑ ඊට පස්සේ. අර පේනවා මේ පැත්ත පේනවද අපත්තක් තියනවා කියලා හොදන්නේ. ඒ නිසා යෝර්සුමන්ස් පාටි ඉඩක් ඉන්නේ choiceless awareness එක. ඒක කොයි දෙයකට එන්නේ ඉඩට මනුස්සයාට විතරයි. නැත්තම් අනිත්‍ය දන්නේ නැහැ මම ඉන්නේ අයෝර්සුමන්ස් කාර්යය මට ඒක විපක්ෂයක් හෝ විකල්පයක් තියෙන බවවත් දැනගන්නේ නැහැ. එක ආගමක විතරක් ඉන්නේ. මොකද ඒ ආගම කියනවා අපේ ආගමෙන් පිටපොත් කියවන්න එපා කියලා. ඒක ඒක තත්ත බල විදියට බැඳලා තියෙනවා. මුතුඥාචේම කිව්වෙත් නෑ. දැන් මේ සත්‍යයත් ඒ හා සමාන ඉඩක් තියලා ප්‍රතිපත්තහණි ඉගෙනනවා. මම දැන් අපේ ඉපදිච්ච ළමයෙක් වගේ. newly born baby කෙනෙක්. නැත්නම් ඒ කියන්නේ beginners mind තියාගන්න. ඒකට අපි දන්නවනේ මෙතෙක් කල් ගියේ එකම රටාවකට ඊට විකල්ප රටාවල් තියෙනවා. එක්ක බාහිර කට්ටියට පේනවා නැත්නම් දෙයක් ආවට පස්සේ අපි දෙන මිනිස්සු අත්‍යන්තයි බව තේරෙනවනේ. එතකොට යාට යෝනිසමස්කාරය ඉදදී. නිසා සතිය ප්‍රස්තාවරම් දෙනවා. යෝනිසමස්කාරය යෝනිසමස්කාරය අනුව දිශාව නැතිය કોઈ පැතර දෙයක් කියන එක තේරෙනවා. අත්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව කරන විටදී ඇතිවන ශාරීරික හෝ චිත්ත බාධා රූපය අනාදී සියල්ල ක්ලේශ ලෙස සැලකිය හැකිද? එසේනම් භාවනාවේදී ඒවා අත්දකින්න විට ඒ ක්ලේශ දුරු වීමක් වේයයි කියන්නේ කෙසේද? කියන්න හැකියි. දෙවැනි කොටස භාවනාව භාවනා ක්‍රියාවකී සිටිනා විටදී පවා කෙලෙස් රැස් වේද එසේනම් මේ කෙසේද? උදාහරණයක් සමග ඔබ වහන්සේට මේ පැහැදිලි කරගෙන එත කරුණාවෙන් ඉල්ලා සිටින්න. තෙරුවන් සරණයි. මේ භාවනාවටපත් වෙන පළවෙනි කොටස ගත්තොත් මේ රූප වේදනාවගේ දේවල් බාධා කියන වචනයක් ගත්තොත් නම් කෙලෙස්ම තමයි. බාධා කරගන්න නැතුව යන්න තමයි උගන්වන්නේ. බාධා වෙන්න දෙන්නේ නැතුව ඒ මතය සමහිතින් යන්න කියලා උගන්වන එකයි තියෙන්නේ. බාධා වෙලා නම් ඒ වෙනකොටම තත්ප්‍රසාදේ මත වෙලා අමනාපේ පහළ වෙලා කෙලස් තමයි. ඒ නිසා ඒ බව දැනගන්න පුළුවන් දැනගන්න ඕනේ පතු වෙන දේ නෙමෙයි මට ඒකට අමනාපේ පහළ වුණා කියලා දන්නවනේ ඉතින් භාවනාවේ කොට. ප්‍රධානම දේ තමයි අන්තිමට අපි කරන්නේ කොයි දෙයක් පහළ වතු උනත් මනාපමනාප පහළ වුණා නම් මම කොමිට් වෙලා ඉවරයි. මගේ හිතට මොකක් හරි කෙලෙසක් ඇවිත්. මොනම මනාපමනායකකත් නැතුවට රූපයක් මත උනා වේදනාවක් මත උනා කියලා විතරක් ගන්න පුළුවන් නම් අපි කියන එක නොසලින්න මනස අස්ත්‍රෝ ධර්මේ කම්පණ වෙන මනස කියලා. ඉතින් අර දේවල් මනින්න කිරණ දකින්නත් ඉස්සලා තීන්දුව කරන මනසට ඉඳලා ඒක දැකලා ඒක කිපෙන්නේ නැති මනසක් හදන එක තමයි පළවෙනි කොටස දෙන්න තියෙන උත්තරේ. ඉතින් එහෙම මනසක් ඇති කරලා පස්සේ වෙනත බාධා කරන දෙයක් එනවා. ඒතකොට දැන් බාධා වෙන්නේ නැහැ. හිතේ ගණන් ගන්න නැත්නම් ඒකට යනවා දැන් ඔන්න අකුසල් ගෙවෙන්න පටන් ගන්නවා. මම දන්නේ එහෙම කියනකොට තේරෙනවා කියලා. මොකද කියන්නේ තේරෙනවද මයික් එක තියාගෙන ඉන්නවද සර්? එහෙමයි. ඔව් කියන්නේ. දැන් මට දැන් අර මම ඉස්සර කිව්වා වගේ සම්මාති දැන් මගේ හිතට ආවා මගේ දුව මතක් වුණා. දුව මතක් වෙලා මම දැන් දුවාවම මට පුරාදෙදුව හමුණාම මෙහෙම කරනවා ඒ වගේ හිතාගෙන යනකොට මට තේරුම් ගියා මම දැන් දුවව අන්නන්න ඒ කියන්නේ ඒක සම්බන්ධව ඒක රාගයක් කෘෂ්ණාවක් වගේ ඇති වෙලා මම දැන් මේක හරහා යනවා කියන එක දැනුණා. ඒ දැනෙනකොටම මට තේරුම් ගියා මගේ හුස්මට ආයේ හිත ගත්ත නෙමෙයි ගියා කියලා. ඉතින් අන්න ඒ එතකොට මම මේ මොහොතේදී ක්ලේශයක් ඒකට මම තරහාවේ නෑ. ඒක අඳුනා ගැනීමක් වුණේ වෙලාවේ. ඒක නිසා එතෙන්දී ඒක ක්ලේශයක් හැටියට මම දකින්නේ මේමයි එතකොට ඉස්සල අපේ කරේ ප්‍රශ්නවලේ තියෙන වචනානෝ ගත්තොත් මම වාඩි වුණේ ආනපන හිත තියන්න නැත්නම් කැඩේ කෙටුවේ අතන හිත තියනවා හිතට මේ වගේ කතාවක් ආවා මේ දරුවාත් එක්ක දුවත් එක්ක යන කතාව ඒ කොච්චර තිබුණත් නැවත ආනාපානට ගන්න බාධාවක් උනේ නැත්නම් අපි ඒක දෙලා ඒ තරම් බරපතල දැන් තොරන් ගහන කතාව යනවා. නමුත් එකපාරට දැනගත්ත ගමන් බාධාකින් තොරව ආනාපානට ගන්න පුළුවන් නම් අන්න බුදුන් පහළ. අන්න ධර්මයේ පහළ. අන්න සංඝයා පහළ. අන්න සීලේ පහළ. ඒ ගන්න බෑ. ඒ තියෙද්දි තරකට මැදලා යනවනේ. එහෙනම් අපිට පේන එක බාධාවක්. එහෙමනම් කෙලෙස් වෙනවා. එහෙම දෙයක් නෑ. භාවනා කරන එක නදන මොන දේ හැපුණත් මූල කර්මත්තාන්ට ගන්න මොනම බාධාවක්වත් නැහැ. ඒක පුදුරයන්සේ උපමා පහකින් දෙනවා. ඇහැට වල්මත් වෙච්ච වෙලාවක මූල කර්මත්තාන තියෙන හැකියාව ගන්න පුළුවන් හැකියාව ඇස්පිල්ලම් ගන්න ආසේ බොහොම සරල දෙයක් කියලා. කාණ්ඩ සද්දයක් ඇහිච්ච වෙලාවක ඒක දිගේ මල්මත් වෙන්නේ නැතුව මූල කර්මත්තාන ගන්න පුළුවන්කම අසුසනක් වගේ ලේසි කියලා කියනවා. එතකොට නාසයට ගඳක් ආව වෙලාවේ ඒක දිගේ යන එක මට මතක් නෑ දිවට ආපු එක පේනවා දිවාග තියෙන කෙල ටික තුක් ගාලා කෙල ගන්න තරම් ලීසි කියලා බාධා වෙච්ච දැනෙලා තමයි ගන්නට එන්නේ. ඉඳගෙන ඉන්න එක පිට පිට ගියාම ආපහු එන එක නැමු අතක් දිගාරින් නැසෙයි පහසු කියලා කියනවා. මේක තමයි මනුස්සයා මේ මහා ලොකු රටාවල් හදාගෙන හිත පිට ගියාපහු ගන්න බැරි නෑ කියලා උත්සාහ කරලා බලපිනාට වෙනවා. කොච්චර හිත පිට ගියත් ආපහු ගන්න පුළුවන්. ඕන් නැතිකම තියෙනවා. කමඨාන සුද්ධ වෙලා නැතිකම තියෙනවා. කලීප්ත මේකයි කියලා දන්නේ නැතිකම තියෙනවා. නැත්තම් මේ පහට උපමා පහක් දෙන බුදුහාමුදුරු ටක් ටක් ටක් ටක් ගාලා කියනවා කොහේ රස්තියද කෙරුවත් අවව අරමුණ ගන්න පුළුවන් manussකම කියන්නේ තරම් වටින එකක්. සතිය කියන්නේ තරම් බලවත් ආයුධයක්. ඔක තක්සීරු කරන්න එපා. කෙලස් එක්ක බලනකොට සතිය කොච්චර බලවත්ද කියනවනම් මම කියන්නේ බලංකාරයාගේ සුමානක වැඩ පොළු කාර්යයට වරුවා. ඕනතරම් බලංකදල උඩ ගහලා තියපන්. ගත්තාම බෝල්ලන් නෙලනවා. අහනම්මන මොකක්වත් නැහැ. එතන අලකොල්ල ලන්දක් හැදෙන්න පුළුවන් මාස 6ක්. කඩුවක් කරන වෙනෙවන. කිතිගානක මොකක්ද? කෙලෙස් වලට බය සතියට අපි ඇසුරු කරන්න තියෙනවා. ඇසුරු කරා නම් තේනවා ඉන්නේ ඉන්නේ ඉන්නේ පොක් කාලා විමල දානවා. අන්න එක දැක්කට පස්සේ කෙලෙස් එnde එnde කුසලයක් එනවා. දැන් දැන් වීර විකුපාලා කෙලෙස් වලට ගහන්නේ දඩබඩ දඩබඩ ගාලා. අන්න එතකොට පේන්න පටන් ගන්න වෙනද අකුසල් වෙන්න පුළුවන්. ඒක දැන් කුසලතාවයක් වෙනවා. ඒකේ ලෝක සාමිනාන්ත කියනවා ඒක කෙනෙක් ඒක පුහුණු කළොත් ඒක ළඟ ඉන්න අයට බෝ වෙන විදිහේ ලෙඩක් කියලා. දුවට දන්න එහෙම කෙනෙක් ළඟ ඉන්නකොටත් අනිත් එකකට තේරෙනවා මේ කාටවත් කෙලෙස් වලට වෙනසට කෙලෙස් ඉන්නේ නැහැ. ඒක එයා දක්ෂතාවයකට හරවගන්න. ඒකට මම නිල්ලබින්න කාලේ උදාහරණයකට කිව්වේ මේ අපේ ගෙවල් වල කුණු මුල්ලි කුණු එකතු වෙන්නේ. එතනින් ගියාම ගාඩන් එකේ අරම එකතු වෙන්නේ. ඒක කොහොම එක තැනක දාලා අවුවට දැම්මොත් කොම්පෝස්ට් වෙනවා. ගෙදරද එකතු වෙන මේ ඔක්කොම ජරාව. එතන තිබ්බොත් පුස් කාලා ගෙදරට ගන්න ගන්නවා. ගාන්න කියන්නේ ඔක්කොම එකතු කරලා අවුවට දැම්මොත් කොම්පෝස්ට් හැදෙන. මුත්තම පොහොරක් වඩපත් වෙනවා. වෙනදාට මේ කක්කල ඉඳ තියෙන දේ. ඕකට දාපුවම හැදෙනවා. ඒ ඕනම කක්කාවක් කරන සත්‍යාලෝකයට දාපු ගම ලස්සන කොම්පෝස්ට් එකක් කරනවා. බය නැතුව විකුණන්න පුළුවන්. මේ අසවල් කක්කාවේ මේක හදලා තියෙන්නේ. මේ කක්ක දාන්න තැනක් නැතුව ලෝකෙ තැන් හොයනවා. අපි කක්කාල රීසයිකල් කරලා කොම්පෝස්ට් හදන්න පුළුවන්. ඉතින් ඒ සතිය දාන්න මිනිස්සුන්ට තේරෙනවා ඒ වගේ දෙයක් නොදැන ඉන්න කාලේ අකුසලයක් වුණාට දැනගත්තට පස්සේ වීර විකුම්පාලා එන ඕන දෙයක් යොන්සමයි ස්කාරි දාගන්න. හිත පිට කියන කාවක ආය ආනාපාන සතියට හිත ගන්න වෙලාව තීරණය කරන්න කොහොමද? අපිට ඕනේ. මට දැන් ඕන වෙලාව ගන්න ආපාන හිත ගන්න පුළුවන් කියලා දන්නවා. හිත පිට ගිය බවත් බලාගෙන ඉන්නවා. එතකොට ආයෙ නැවත ආනාපානෙ හැඳවන්න ඕන වෙලාව මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. දැන් මේ කියපු නිදර්ශනය ගත්තොත් ඕන වැඩේ නිදර්ශනේ දුවසී වුණා. දැන් ඉතින් ඒ කතන්දර යනවා දිගටම. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම කරන්න කියලා. මම ඉන්නේ පිට කියලා දැනගන්නකොට ওই තටපිලි මොකොත් ඔන්න බනෝට ආනපන්නේ නේ. කවුරුත් විනිශ්චය කරන්න දැන් අත නිරලා මෙතෙන් දෙන්නුනේ ඒවා මොකොත් ඕනේ අර කළපු පුරුද්ද හැටියට ඉබේම බල්ලට කූඩු කූඩු කියන කූඩුට යනවා. ඒක පරිේශන කරලා තිනවා. ඒකට රෙසිලියන්ස් කියලා කියන්නේ. හිත නන්නත්තර වෙච්චාම ආපහු ගෙදෙට්ට එන්න කොච්චර වෙලා යනවා. එච්චරයි භාවනා ජීවිතේ දියුණුව කියන්නේ වෙන මොකක්වත් නැහැ. නන්නත්තර වෙන්න පුළුවන් ඕන වෙලාව. නන්නත්තර වෙච්ච හිත කොච්චරක් වෙලා යනවද? හිත ආපහු ගන්න. ඒ රෙසිලියන්ස් තමයි රෙසිලියන්ස් වලින් තමයි බාහනේ යෝගාවචර කොච්චරක් භාවනා කරලා තියෙනවා කියලා. ඒකට ඩිසයින් කරලා තියෙනවා රිසර්ච් එකක්. ඒ භාවනා කරපු යෝගාවචරයට කියලා ඔයා දැන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දානවා. දාලිවල ඔයාට රූපයක් පෙන්වනවා. එතකොට ඒ රූපේ බලනකොට යාගේ බ්‍රේන් එක ඉලෙක්ට්‍රෝඩ් සෙට් කරලා දින ඒකට දැනි දැනීම සම්බන්ධ ෆැකල්ටි එක වැඩ කරනවා. එතකොට මොනිටර් ඔෆිස් මේ කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා බලන්න පුළුවන්. මෙයා දැන් බලාගෙන ඉන්නේ කියලා. කියලා තියලා තියෙන්නේ මේ පේනවා මේ ස්ක්‍රීන් එක දිහා බලන්නේ. එතකොට දැන් කන්ට්‍රෝල් රූම් එකේ කන්ට්‍රෝල් වෙනවා මෙයාගේ බ්‍රේන් එක වැඩ කරනවා. මෙයාගේ visual faculty එක වැඩ. ඇහැ නෙවෙයි brain එකේ. ඒවා සාමාන්‍ය හතරක් පහක් තියෙනවලු ඉස්සෙල්ලට එකයි කියලා. පස්සේ තමයි දැනගත්තේ එකක් නැත්නම් එකක් තියෙනවා. ඒ faculty දැන් ඒක ආලෝකමත් වෙලා තියෙනවා. ඉන්ටර්පු ගාම මියුසික් එකක් දාන. හැබැයි ඒක කියලා නෙවෙයි කරන්නේ. මියුසික් එක විනාඩියක් ගිල නතර කරා. එතකොටම අර hearing faculty එකට යනවා attention. එතකොට පිටිපස්සේ මොනිටර් රූම් එකට පේනවා. මෙයාගේ අර seeing faculty එකේ ඉඳලා hearing faculty එකට ගියා. ඒක හරියටම දන්නවනේ මෙච්චර වෙලා වැදිව්වේ කියලා. ඊට පස්සේ ආපහු මේ සීන් ෆැකල්ටි එකට ඉන්න කොච්චර වෙලා යනවද කියලා. තාප්පේ මියුසික් එකේ වුණාට පස්සේ ඊට පස්සේ අර බලමින් හිටපු රූපේ තියෙනවා කොච්චර වෙලා යනවද. ඉතින් ඒකේ ප්‍රධාන ස්නායු සම්බන්ධ ක්‍රියා දෙකක් ඒකල ඩිටෙක්ට් කරලා තියෙනවා. something wrong සම්මයා කියලා අල්ලගන්න එක එකක්. අල්ලගන්නකොටම තමන්ගේ ගෙදරට ආවෝ වෙන වෙනම සර්කිට් එකක් තියෙනවා. වෙනම ඒකට කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. නැත්නම් ඉන්ටරෝසෙප්ෂන් කියලා. අපි හිතට දැනගන්න ඕනේ පිට ගිහිලා කියන එක විතරයි. එතකොට එයා එනවා විදිහට. ඒක අපේ මනුස්සකමේ තියෙන එක. ඉතින් මේ දෙක ඒගොල්ලෝ රිසර්ච් කරලා දාලා තියෙනවා. හිත අන්දමන්ද කෙරුවොත්, අංජබජල් කෙරුවොත්, එයාගේ හිත නැවත හිතපු තැනට එන්න කොච්චර වෙලා යනවද කියන එක තමයි භාවනා ජීවණෝ කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භික්ෂුවක් වැරද්දක් කරනවා. වැරද්ද කරන කියන්නේ නොකල ඉතක් කරනවා. අපි ඒවට ආපත්‍ය කියලා කියනවා. එතකොට එයා හිරපතන්නේ වැටෙනවා. ආපත්‍යක් වුණාට පස්සේ <clears throat> ඒ ආපත්‍ය සුද්ධ කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකට පව් සමා කරනවා කියලා කියමු. ඒ වැරද්ද මෙලොවදීම කෙවල දාන්න ක්‍රමයක් හදලා දෙනවා. ඒ පුදුම බ්‍රයිට් එක. වැරද්ද නෙමෙයි පෙන්වන්න හදන්නේ වැරද්ද ඕනේ වැරද්ද මකන්න පුළුවන්. ඒකට හරි ජොලියක් තියෙනවා. අපි තාන්සේ එහෙම බෑ මේක ලබනාත්මක වන්න වෙනවා කර්ම ගෙවන්න වෙනවා කියලා. එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒක දන්නේ නැතිකමට කියන්නේ. ඒක පෙන්වනකොට බුදුහාමුදුරු පියවර හතරක් පෙන්වනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති. සරති කියලා කියන්නේ එතන සත්‍ය වැඩ කරනවා ඔබ ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ කියලා දැනගන්න. ඔබ ගෝචර අධ්‍යක්ෂ භූමියේ නෙවෙයි කියලා දැනගන්න එක තමයි අපේ සතියේ තියෙන වටිනාම දේ. අරමුණේ ඉන්නකොට අරමුණ දැනගන්න එක නෙවෙයි. ඒකේ අතුරුපලයක් තියෙනවා ඔබ දැන් අරමුණේ නැහැ කියලා දැනගන්න. නැත්නම් සතිය නෙවෙයි මේකේ දෙල්ලක්කාර වැඩේ අසතිය. අසතියෙන් ඉන්නේ මම ඉන්නේ දැන් දුව ගැන කතා කරලා. මම ඉන්න ඕනේ වෙන තැනක. ඒක දැනගන්නකොටම සරතිය. මට පොයින්ටර් එකක් තියෙනවා බෙන්ච්මාර්ක් එකක් තියෙනවා රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා නමුත් මම දැන් ඕෆ් ද මාර්ක් සරති විවරති ඒකට ලැජ්ජ වෙලා වෙන්නේ හොඳට පේනවා මම ඉන්න තිබුණ ආනාපානේ ඉන්නේ දුවගෙන එතකොට විවරණය කරලා දකින්න මිස පන්නේ නුද විතරක් මම ඔය කාලකන්ණයකට සිල්ලා කරන මේ බලාපොරොත්තු දුවගෙන කතා කරනවා කියලා ඒ පයිලා නැහැ එහෙමයිලා තියෙන සදාචාරවාදී ඊට පස්සේ උත්සාහනි කරොත් යාර පේනවා මෙතෙක් කලින් මේකට පශ්චාත්තාප වුණා අද මම භාවනා කරලා කරලා මම දන්න වස්චාත්තාප වුණොත් කොරස් කරන ඉවත් අත දාගන්න බෑ. මට ඕන කරලා තියෙනවා පවින තැන්න යන්න කියලා අරක එලි කරලා ඒක මේ හයිලයිට් කරලා බලන්න. වෙන පශ්චාත්තාප වෙන එක පශ්චාත්තාප නොවෙන තැන දැන් හයිලයිට් කරලා බලනවා. එතකොට ඒ උනා ඊට පස්සේ ආයෙත් උට අප වෙනවනේ. ඒත් හරියන්නේ නැහැ කියලා කියනවා. කාට හරි මේක කිව්වේ නැත්තම්. කිව්ව දවසේ තමයි chapter close දේශේ ඉති අවසාන එක තමයි මම තව හාමුදුර කෙනෙක් ගාවට ගිහිල්ලා මෙහෙමයි වෙන්නේ මම මේක කරනකොට මට මේ වැඩේ වුණා මම ඔයාලට මේක හෙලි කරනවා කියන එක හෙලි කෙරුවේ නැත්නම් ඒක කුප්පකමක් තියෙනවා ඊළඟ හිතේ තා ඉතින් මේක පෞසමා කරනවා කියලා කතාවක් පල්ලියේ තියෙනවා අහලා තියෙනවා පාපෝච්චාරණය කියන එකක් අහලා තියෙනවා ඒ නිසා අපි ඕනෙම අකුසලයක් අපි කරපු එකක් සප්‍රත්‍යචාරිනු අන්තලත් එක්ක ඉන්නවනම් අපිට ඒක මකන්න පුළුවන් ධිට්ඨ ධර්ම වේදිනේ වශයෙන් ඒ ක්‍රමේ දන්නේ නැති අය තමයි කාලකන්ණි කියන වචනේ පාවිච්චි කරන්නේ. බුද්ධ ධර්මයේ කාලකන්ණි නැහැ. වැරදි වෙනවා කියන එක ස්වභාවයි. හැබැයි බුද්ධ ඥානශෝක මකන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒක සතිය වඩන්න නැති කෙනාට කොහොමඩක්වත් කරන්න බෑ. එයා තමන්ට ශාප කර කර ජීවත් වෙනවා. එතකොට අර පව තව තව වැඩි වෙනවා. අකුසල සමාදාන තව තව වැඩි වෙනවා. දැන් මම මෙකැනිසම් එක හම්බුණා. වැඩ කරා. ඒක දැන් අස්පනා අපිට පේනකොට පුදුම ත්‍රිල් එකක් එනවා. අනේ බුදුහාමර අවුරුදු 2600 කට ඉස්සර කරපු එකක් මේ කරලා බලන්න පුළුවන්. අපතරදිච්ච දේ එහෙමම නැතුව. ඒකට කියනවා ditth ධම්ම වේදනීය වශයෙන් කරුණේ ගෙවෙනවා අපරාපරිය වෙන්න දෙන්නේ නැහැ. ලබනාත්මයට යන්න දෙන්නේ නැහැ. උපපත්‍ය වෙන්න දෙන්නේත් නැහැ. වසන් ගන්න නැහැ. මත් එක භාවනා කරන තව කෙනෙක් කෙනාට කියනවා. ඒක තමයි අපිට අනුත්තර කරන්න කියන්නේ. ඉතින් ඒ පහපේ තියෙන එක ඒකේ ජඩගතිය තමයි කියන්න ලැජ්ජ වෙන්නේ. ලැජ්ජ වුණොත් කුසල නැහැ. ලැජ්ජ වුණොත් ආනිසංස නැහැ. ඉතින් අපි මෙහෙම කතා කරනකොට අපි සාමාන්‍ය අපේ සහෝදරයන්ට අම්මට තාත්තට කියන්නේ දේවල් කියනවනේ මෙතන අපි කියන්නේ හිතෙනවනේ මේ අපි මේ ලකුණු ගන්න කියනවා. තව කෙනෙකුට විනිශ්චය ශක්තියකුත් නැහැ මේ හෙලි කිරීම හරහා පුතුම සහෝදරකමක් එනවනේ. ඒක නිසා මේ සතියේ පන්තිශාන්ති ගුරුමේ ලියලා තියෙනවා මේක සුපර් ග්ලූ එකක්. අපි අතර ඇති වෙන මේ බැඳීම ලේනෑකම නෙවෙයි ඕනෑකම කියලා කියන්නේ. මේක ලේනෑකම නෙවෙයි. අපිට උත්තර කමටහන් උතුරු නම් පතුරු ගහන්න කම ආරාධකක් ගැවුවනම් මැරෙනකන් සහෝදරකම හිතෙනවා. අර යුනිවර්සිටි කොහොතට රැක් එක කෙරුවට පස්සේ රැක් කරන එක ආයෙත් හැමදාම ඌ තමයි කවදාරි උදව්වක් කරනවා කරන්නේ. දාර්නම් දෙනවා හොම්බෙන් යන්න. ඒක ඌ තමයි හොඳ මේකාවේ. ඉතින් ඒ නිසා මෙතනදී පුළුවන් තරම් කක්කට කියා ගන්න පුළුවන් වුණොත් අපේ තියෙන වැරදි තෝ කළු පාටයි තෝ සුදුයි තෝ බැලකට බැලගෙන මේක ඉවරයි. මුණට එළිම මුණට කියනවා. ඒක උන් නැත්තම් කියන්නේ ඔය අතර බැන්න කියයි. ඒක එහෙම කියන්නේ අපේ හිතේ තියෙනවා මම දන්නේ සිංහලෙන් කියන්නේ වැකිටකම කියලා කියලා. ඒකට කියන්නේ මොකක්ද මේ වචනක් තියෙනවා ඒ හෙලි කරන්න බයයි. පුත්කලිකයි රහසිගතයි. ඉතින් ඔක අරගෙන ගෙදර යනවා. රිට්ටික ඉවරලත් ගෙදර යනවා. අරක තියා. ඉතින් අරක පැහැවෙනවා. ඊව අමාරපල්ල. ඊළදාපල්ල. කියලා බලන්න බුදුරජාණන්සේගේ විනය පිටකේ ඔයගොල්ලෝ කවුරක්වත් දිගාරින්නේ නැහැ. මේ වෙන්න තියෙන කඩප්පුලිකම්, ජඩකම්, මායාකම් සේරම වෙලා තියෙන බුදුහාමුදුරු ඉතරා පිට එකක්වත් අසංගලා නැහැ. එකක්වත් එකක්වත් අසංගලා නැහැ. අම්මයි පුතයි දෙන්න පස්වතන්නේ. අන්තිමට පුතා අම්මව දූෂණය කරලා මාස 3 යනකොට. වැඩි පුර ඇසුරේ තිබ්බොත් ඉතින් බුදුන් කියන මෙයාට අම්මා කියලා වස්සේ වුනේ නැද්ද කියලා අහලා තියෙනවා. මේ මගේ අම්මා කියලා වස්සේ වුනේ එච්චරයි. ආයෙ වෙන මොන කරන්නේ දෙවිලා වැඩි. අදා පිටතන මේ සමාජෙ පිළිලා කියලා පිස්සු. එදා හොත වැඩ තිබිලා තියෙන්නේ. දැන් මේ වෙන්නේ. ගෙවිලා ගෙවිලා ඉවර වෙගෙන යනවා. ඒක උවර කවදාකවත් සැලෙන්න එපා. ඒවත් හෙලි කරලා බුදුජානසී කියලා කියන්නේ මොකද්ද මේ සාසනේ බේරන්න ඕක වසංගන්න එපා. සුද්ධේ ආය මොකොත් නෑ කපලා පෙන්නලා දීලා තියෙනවා. මේ භාවනා කරන ඉලක්ක එක මම මුළු අවුරුද්දම ගත කරන්නේ. පුදුමාකාර දෙලියක් නැති. ඔහේ ගියත් ආය විදේශයක් ගියයි කියලා කතා කරන්නේ. කොයි එකකටද තියෙන එකම කුණුවක්ද? ඔය ගැන වෙන්නේ නැහැ ඒක එකයි. ඔක්කෙලින් කතා කරලා ඉන්නවා. ඉතින් අපිට කරන්න බැරි අකුසලයේ තමයි මේක පුද්ගලික කරගන්නවා, පහස්ගත කරගන්නවා. ඊට පස්සේ ඉතින් පැහැරෙනවා. එතන හෙලි කරන්න පුළුවන් නම් කොතනදීද හෙලි කරන්න ඕනේ කතාවක් නෑ. මම පිටේ ඉන්නේ කියලා දැනගත්ත ගමන් පත්ත ගන්නකොට හිත ඉදිරියට එනවා. ඉතින් හිතන්න එහෙම කලබලයක් වෙච්චාම හිත ගන්න ඕන තැන දන්නේ නැති මිනිස්සුන්ගේ தත්ත්වය මොකක්ද කියන්නේ? තේරෙනවද මං කියන ප්‍රශ්නේ? අදිශයක් වෙච්චාම මගේ හිත දැන් ගන්න ඕනේ අතෙන් කියලා දන්නේ නැති මිනිස්සු අනාන්තයි අසරණයි. ඒකට සතියක් නැහැ, අරමුණක් නැහැ. ඉතින් අපි සාමාන්‍ය සතිය වඩන්න ඉස්සෙල්ලා එහෙමනේ හිටියේ. කොතින්ද දාපහු ගන්න ආරක්ෂක භූමි දැනන්නේ මේක ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක අඳුනගන්නේ නැහැ නේ. ඉතින් ගින්න කාට පස්සේ කියලා දෙන්න පුළුවන්ද ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. එන්නකොටම කියන්න ඕනේ මේක ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක අතන. කරදරයක් වුණොත් එතෙන්ද බලන්න. ඒක තමයි කමටහන් කියන්නේ. ඒක තියෙනවා. ඒක ඒක ඒක කියන්නේ ස්වභාවය. ඒක කොන්ෂස් ඩිසිෂන් එකක් නෙමෙයි. ඒක අපිට තියෙන එන්ඩෝමන්ට් එකක් සතිය වඩන කෙනාට මොන කලබලයක් කරත් පාරට හිට ගෙදර ඒක මේ කාටවත් මට නම්බුවට ගන්න බෑ. ඒක සතියේ තියෙන නයිසර්ගික ලක්ෂණයක්. එතකොට මොකද ප්‍රශ්නේ ආයෙ කියන්න බෑ. හිත පිටගිය බව දැනගත්තට පස්සේ කොයි වෙලාවෙද ආනාපානසති හඳවන්නේ කියන එක තමයි ප්‍රශ්නේ උනේ. ප්‍රශ්නේ උත්තරේ හිත ඒකේ බව දන්නකම අපි ආනාපාන සතියේ ආනාපාන සතියේ සතියෙන් එනවා කියන්නේ. ඉබේම ගෙනත් දානවා. ඒකට අයින්ස්ටයින් කිව්වේ ගිය අවුරුද්ද පහළදී ගණිතඥයා. ගාන හරියට දන්නවා නම් කියවනම් උත්තරය ඇතුලේ තියෙනවා. ගානෙන් පිට නෙවෙයි තියෙන උත්තර ගාන කියවපන්. ඒකට උත්තරේ තියෙනවා. ඒකයි ගණන් කරන්නේ කියලා. අපි ගාන කියවන්නේ නැත්නම් සුළු කරන්නයි ලියන්නේ පටන් අත්තොත් අර ප්‍රමේයයි මේ ප්‍රමේයයි දාන්න අන්‍ය බදයක්. දුවට ගාන කියවකම් හැම හැම ලෙඩක් තුළම උත්තරේ ලැබෙත කියනවා. හැම ප්‍රශ්න තුළම උත්තරේ දෙනවා. අපි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තිකාව හොයනවා. ලෙඩේට බේත වේදා ගාව හොයනවා. විනාසයි. විනාසයි. ලෙඩේ තුළමයි බේත තියෙන්නේ. ප්‍රශ්නේ තුළමයි උත්තරේ. ඒක හොඳට ප්‍රශ්නෙට සාධක වෙන්න. ප්‍රශ්නෙට ඔබට දෙකින් කියන්න එපා. දෙකෙන් මගේ කාලකන්ණි කොට මේ දුව ගැන මතක් වුණා නේ. ඕනේ නෑ. මතක් වෙච්ච බව දැනගන්නකොට මෙන්න මම ගෙදර ඒක දකින්නකොට හිතනවා ඒ ඒ ආපහු එන ගමනේ ඥාන පිරිනකමක් තියෙනවා. දුක්පත් පොහොත්කමක් තියෙනවා. උගත් නුගත්කමක් තියෙනවා. සිංහල බුද්ධාම ඉගෙන ගත්ත නැහැ කියලා වෙනසක් තියෙනවා. මොකක්වත් නැහැ. අන්න ඒකට මම කියනවා මානවයිචවාස්කම කියලා. ඔකට මම කියනවා manussකම කියලා. ඕක නැත්තම් වැඩක් නැහැ මනස අසුර කරලා වැඩක් නැහැ. මිනිස්සෙක් නෙමෙයි. ඌ මේ හදිසියක් එක්කම කොරසකට ඒවත් අත දාගන්න බැරි එකක්. පහද හිස් යන්න ඕන කියලා දන්නෙත් නැහැ. ඉතින් කොහෙද බුදු සරණ? කොහෙද අසරණ යනාතයි? ඒසා උතුරු කතර කොච්චර පයින් ගැහුවා. උතුරු කතර කියලා දෙන්න ඕනද පයින් ගන්න නැත්නම් කොහෙද ඉන්න ඕන කියලා. දැන් උතුරු කට්ටිය යනවා වදින. කන පෙරෙන්නේ ගහන්න එපා මයික් එකේ තියන ඉතින් උතුරු කට්ටිය කියන එක දාන්න. කොම්පස් එකේ කියන එක දාන්න. දන්නවද? මොකක්ද? ස්වභාවය ඒක කොහටද හැරෙන්නේ? ඒකයි. ඉතින් ඔකට මේ කොම්පස් එකට අපි වෙනම මේ GPS තාල දෙන්න ඕනේ. ඇහැරෙනවා. පොල් ගෙඩියක් අතට දාපුවා මොකද වෙන්නේ? ලැබුපැත්ත උඩට එනවා. ඒකට පොල් ගෙඩියට මේ පාඩම් පත්ති කරලා දෙන්න බෑ. ඒක හැම එකම නිවන් දැකලා තියෙන්නේ. එක එකක් විශ්වාස කරන්නේ මේ ඒම වෙන්න බෑනේ. ඉතින් මම අද අකුසලයේ කරලා තියෙනවා, මේ අකුසලයේ කරලා තියෙනවානේ. කවුරු හරි කිව්වොත් මේ මනසකම කියන්නේ නිවනක් කියලා. බුදුහාම මේ ඒම කොහොමද? ඒක උඩ ප්‍රභාකරණුත් නෝන් දැකලා ඉඳලා. හරි කියක් ලියනවා පොතක්. අයිරිෂ් කෙල්ලක්. යා born to be free කියන. අපි මේ ලෝකෙට ආවේ අපි නිදහස්ව දැනගන්න. අපි මේක ළඟ ගියක් කරගෙන අරයටත් වැරදි කිය කිය අපිත් වැරදි සමාදම් වෙවි මොන කට කොහලක් දක්වා වැරදි නෙමෙයි සමාදම් වෙන්න තියෙන ඕන වැරද්දක් ඉඳලා මෙතෙන්ට එන්න පුළුවන් ගතිය අකාලිකයි ඒක ඉම්බිල්ට් ඒක අදාහගත්තා නම් අමාරුම දේ තමයි ඒක තව කාටද කියන්නේ කිව්වට ඔළුවේ උඩ පණ තියෙනකන් එක ෆයිට් කරනවා බෑ නෑ හරියට එළුවෝගේ බෑ බෑ බෑ ඒ අඟුලාවේ රිට්‍රීට් එක ළඟ ඒ හත් එළි කොටුවක් තියෙනවා. ඌ කමටහන සූත්‍ර කරනවා. සිංහල බෞද්ධය තොච්චරම තමයි මොනවා කරා ආ හෝ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ ඒව මේ තාම අපිට පිටකී කියලා ඉවරක් නෑ අපි මේ අට සිල් විතරයි සමාදන් වෙලා තියෙනවා කොච්චර සිල් තියනවාද දඹදිව ගිහිල්ලා තියෙන එක සැරේයි නැත්නම් තව ගිහිල්ලත් නැහැ. තව මෛත්‍රී බුදුහාමුදුරු ආවෙත් නැහැ කියලා ලයිට් වන්දනවා. කාටද කිව්වොත් අපොත් නන්නත්තර වෙලා ඉන්න වෙලාවෙ ගෙදෙට්ට එන්න පාර දන්නවා. ඕකිට නෑ නෑ මට දන්නේ අපි බල්ලට තේරෙනවා. ඒකයි මම බල්ලට කියන්නේ. බල්ලට තේරෙනවා. මොකද බල්ලා කරන දේ දන්නවා. ඈ? ඌ යනකොට මොකද කර කර යන්නේ? ඌ යනතොට ගයෙන් ගාට ගයෙන් ගාට චූ කර කර යනවා. ඊට ඌ ඊගාව චූ කරපු දැන් දැක්කනම් කිතර තමයි. ගොවියට තේරෙන්නේ නැහැ. වල්ලා අරගෙන යන මිනිහට තේරෙන්නේ නැහැ. ඌ යන්නේ ගෑණි ගැන, අර වගේ දරුවෝ ගැන කල්පනා කරලා යන ඌ කොහේ කතා වියක් දන්නේ නැහැ. බල්ලෙක් යනවා නම් බල්ලට අක්කාලා කියලා දෙනවා. බල්ලා දන්නවා චූ පාර දිගේ ආපහු වෙන්න. සතියමුත් අපි වලට මෙනෙහි කරනවා කියන්නේ චූ කරනවා කියන එක තමයි. ඒ දෙන්නා රවුනේ චූ කරගෙන චූ කරගෙන චූ කරගෙන ඉච්චරයි. අපි කැලේට යනකොට කියන්නේ ගහෙන් ගහට කොට කොට බලයක් කියලා. ස්වාමීන් වහන්සේ භාවනාවේදී සමහර වෙලාවට ඒ කියන්නේ තමන් ඒක මූල කර්මස්ථානයේ හිත ගේන්නේ තියෙනම හිත අර වෙන අරමුණකට ගියාම එයාම ගෙනල්ලා දානවා එතනට. ඒක තමන්ගේ කන්නේ නෙමෙයි වෙන්නේ. ඒකට කවදාද සමාදම් වෙලා තියෙනවද? අනේ සාදු කියලා කියනවා. නෑ. එච්චරයි මනෝසයාගේ අමනකම එච්චරයි. අච්චර අමාරු හොතේලා ගෙනවලට ඒකට සාදු කියන්න අපි දන්නේ අපි පිටගියෙක් ගන්න පශ්චාත්තාපයෙන් දාන. ඒක නිකම්ම වෙනවා. ගිය හැම වෙලාවම ආපහු වෙනවා නම් යනකොට පශ්චාත්තාප වෙන වගේම ආපහු වෙන හැම වෙලාවම සතුටක් නේ. ගිය හැම වෙලාවම එනවනේ. එන්නත් අපිට මෙතන ඉන්න බෑ නේද? දැන් යන ඕන තරක යන්නයි. බොහොම නන්නතරය. ඔබට ආපහු එන්න පුළුවන්. ඒකට කියන්නේ මේ සින්දුවක් නම කියන්නේ. නෑ පයි නෑ නෑ දෑයන් යාළුවන්ම අමතක කළ දවසේ ඔබේ පැලේ නැත දොරගුළු ඇසුනේ පියාණනේ මම නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා ඒ කියන්නේ තාත්තගේ ගෙදර කවදාකවත් දොර වහලා නැහැ මොන ජඩකමක් කෙරුවත් තාත්තා කියලා කියන ගෙදර වගේ. ඒ වගේ අපේ හිතට දුන්නොත් ඕනේ රක්ෂියතෝක අපේ ඒකේ හැටිනේ. හැබැයි මම කවදාවත් දොර වහලා නැහැ. හරි? ඒකට හිතයක් නැහැ. ඊළ වැඩක් නෑ. එයා දන්නවා පිට කායිමත් මේ තාත්තගේ අනුකම්පාවක් ලැබෙන්නේ. තාත්තා කියලා කියන්නේ විඥානකට මම දන්නවනේ හැටි. බෑ හරි හරි මම දොරන්නේ. මට අපේ අම්මා කියනවා ඔය අවුරුදු 35ක් විතර වුණා නේද? බැලුවා බැලුවා බැලුවා මම හිතා මොන තාලෙන්වත් අල්ලන්න බෑ. එතන අම්මු සෙල්ලක්කාරකමට ඉන්නවා හැබැයි කතා දෙට කැමති නෑ. ඒක හොඳටම කන්න දීලා දෙන්නේ කියනවා. අම්මට මේක පොට පොටම කවුරුහරි එහෙම හිත ගිය සම්බන්ධයක් තියෙන කෙනෙක් කවුරක්වත් නැද්ද? ඉතින් වචනේ වචනේ හිතුවේ මම කන්නේ. නේ ඒක ප්‍රශ්නයක් නෑ ළමයි කම්බල දුන්න ප්‍රශ්නයක් නෑ. මම දැන් අර වගේ වත් කරා. දෙන්නේ කුල ප්‍රශ්නේ නේ මම දොඩට නෑ. ඒ කන ගන්න වගේ මම දොඩට. මොකද අම්මට හිතා ගන්නම බෑ. මේ කොහොමද මේක බැලන්ස් කරගෙන ඉන්නේ කියලා දැන් අනිත් ඔක්කොම දරුවෝ දීක තියලා. මායි අම්මයි විතරයි ඉන්නේ. ඒ කිනොමට මොනවාරි එහෙම සම්බන්ධයක් තියෙනවා නම් තමයි දැන් තමයි අම්බෙලා හිතේට කමන්නේ. හැදගන්න වෙයි මම දොඩට. බැරිම තැන කිව්වා දෙන්නේ කිරිය ප්‍රශ්න නැහැ. ඉතින් මම ඉතින් මම දැනගත්තා ඉතින් අම්මගේ පොක්කේ තියෙන කැක්කම තමයි කියන්නේ. ඒ කියන්නේ අම්මා කියන්නේ මේ ලෝකයා නම් බනිනවා. දැන් මේ වෙනකොටත් මේක දන්නෙත් නෑ. ඒකට ගෑණිකුත් ඉන්නවා, දරුවොත් ඉන්නවා කියලා ලෝකෙම අම්මා කියනවා ඒකවත් කමක් නෑ. ඉතින් අම්ම ගහනවා. දෙන්නේ කොන ප්‍රශ්න නෑ කියලා. අන්න ওই විදිහ අපිට දෙන්න බැරිද හිතට ලයිසන් එකක්. යන නන්නත්තරක ඵලයක්. අඳුරහනවලින් ගෑණියක් වුණත් කමන්නේ දරුවෝ වුණත් කමන්නේ දරුවෝ දෙන්නෙක් වුණත් කමන්නේ ගෑනු දෙන්නෙක් වුණත් වරින් ගෙදර වරින් අපිට ඒක දෙන්න බෑනේ අපි ඒ හිතට කරපු වැරද්ද අපි ලොක් කරනවනේ ආපහු එන එකට වැඩිය. ඉතින් මේක පොඩි දරුවන්ට හරි ලේසියිනේ. පොඩි දරුවන්ගේ එහෙම දෙස් දෙනක තියෙන තමන්ගේ වැරද්දට සමා කරන ගතියක් නෑ දෙන්නත් එපා. ඒක තමයි ඕගොල්ලෝ කරන වනස් වැඩේ දරුවන්ට. මේ දරුවන්ට වැරදි පෙන්නලා දෙන්න හදනවා. ඉතින් ඕයි වැරදි පෙන්නලා දෙන්නේ අම්මා දන්න වැරදි ටික විතරයි. තාත්තා දන්න වැරදි. පොඩි දෙයිනෝ වැරදිනවා. කක්ක කරනකොට ඉතින් ගෑවෙනවා ඉතින් පහරන්නේ ඒක හොදන එකයි තියෙන්නේ. කක්ක කියන්නේ පර්මනන්ට් ඩැමේජ් කරන්නේ නෙවෙයි පර්මනන්ට් පේන්ට් එකකුත් නෙවෙයි. කියදෙනවා ඕටෝ සොලියුෂන්. ඔය ටික කියවන ඔය පොඩි එකෙක්වත් අපමණ තාත්තට වෛර කරන්න අපි වෙලා දෙන්නට වෙච්ච වැරදි ප්‍රමාණ කරන එකට කියනවා අකුසල සමාපatti කියලා. අනුන්ගේ වැරදි වලටත් අපි සම්ප කර කර පව් කරනවා. ඒක කොහොමද හදන්න බලුවා. කියන ආනන්තරිය අකුසල කර්ම බෑ කියලා කියනවා. ඒ අටුවා ආගිය කරනවා ඊගාවත්නේ හරි තැන්කේක එක එක හැරේ මැරෙන්න ඕනේ ඔබ වහන්සේ උගලන් කියලා සදාකාලික වෙන්නේ නැහැ බුදුන්ගේ ඇඟේ ලේ හෙලුවත් රහතන් වහන්සේ නමක් මැරුවත් අම්මා දාත්ත මැරුවා වික්ෂුණිය දෝෂණය කරා ඒ ආත්ම බෑ ඊගාවත්නේ ආය chance එකක් හම්බෙනවා ඒ නිසා මේ පව් සමාකේදී කියන ඕනම කෙනෙක් කරන සමාව දීලා කියන්නේ ප්‍රශ්නයක් නෑ මයිත් එකම ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක් එක්ක කතා කරන්න මම යන්නේ නෑ මම ණයකටත් මම සමාව දෙනවා ඔබේකටත් ප්‍රසාව. ඒක දීලා තියෙන්නේ. ආනේ වින්ද පටන් අරගත්තාම හිත ওই කියන තරම් නන්නත් හිත කඩප්පුලිකම් කරන්නේ එපයි කිව්වොත් විතරයි. උට ෆුල් ලයිසන් දීලා තිබුණා. මොනවක්වත් කරන්නේ. අන්තන මේකට කැමති නැහැ කියලා හොඳ දෙනෙක් නමුත් කමන්නේ නැහැ ඉතින් සාකච්ඡා ඉවරයි. තව තියෙනවා. ඉක්මන් කරමු ඉක්මන් කරමු. අටවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප එදිනෙදා ජීවිතයේ වැඩගත්කාරී දැන ගැනීම වැනි දේ කරන විටදී අපගේ මනස සිත සෑම විටම ફોකස් කරගෙන කරගත යුතුයි. ඒ විටකදී මනසට පීඩාකාරී වේ. මේ පීඩනය හෝ ස්ට්‍රෙස් එක දුර දුරු කර ගැනීමට අප නොයෙකුත් දේ කරනවා. ඇවිදීම යන ආදී ලෙස. භාවනාවේදී ඇතිවන සූක්ෂම සූක්ෂම intense ફોකස් එක නිසා එය මනසට පීඩනයක් වෙහෙසක් ඇති කරයි. මෙය එදිනෙදා මනස සිතට දැනෙන වෙහෙසක වෙනස් වෙන්නේ කෙසේද? ඒ පැහැදිලි කර දෙන ලෙස කාරණිකව ඉල්ලා සිටිනවා. භාවනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ ඇතිවෙන දුක් පිට කරන එකක් කියලා. නඩ ප්‍රීතියට ආවට පස්සේ gedara හිටියත් වැඩි දුකක් නෙදී. කියලා දැන් ඒක ඊට වැඩිය ප්‍රශ්නේ ගෙදර උන්ට කියලා දෙන්නේ කොහොමද මේක දැන් උන්ට යනකොට උන් හිතන්නේ දැන් උඩින් එයි කියලා. දැන් ඒක රස්ටි දෙයි කියලා. එහෙම නැත්නම් මේ හිත බලන්න පුළුවන් වේද උන් අභගතිය බලන්න මේ උඩ පාන්නේ. මගේ හිත පේනවද මූට කියලා. මගේ හිත නෙමෙයි මට මේ චූ කරන්න යන්න ඕනකම තියෙන. වැඩි කිලට යන්න හදිස්සිය මොකද ඒවවත් කෙරිලා නැහැ. ඉතින් එතකොට අර මනුස්සයට මොකද වෙන්නේ? ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ දුක නැසීමේ කියලා කිව්වට වෙන්නේ දුක තීව්‍ර කරලා පෙන්නන. බෙහෙත් පන්තියක් දීව ගමන් සිංහල වේදක මේ ලෙඩේ වැඩි කරලා පෙන්නනවා. ඒකෙන් තමයි ලෙඩේ අල්ලන්නේ. ඉතින් ඒ නිසා ලෝකේ තියෙන ස්ට්‍රෙස් එක. මේක අපි නැති කිරීමට ඒහා සමාන ක්‍රමයක් කරන්නේ. අපි කරන්නේ ලෝකේ කරලා තියෙන කාම වස්තුවකට බාහිර වස්තුවකට ફોකස් කරනවා. මේක බුදුහන්සේ ඒ ටෙක්නික් එකම දාන ඇතුළේ වස්තුවට කරනවා. ඉන්සයිට් එකක් දාන ඉච්චරයි වෙනස ටෙක්නික් එක එකමයි. tool ඒක දාන්නේ මේක ඇතුළේ දෙයකට දාපන් කෙලවරක් තියෙනවා මේකේ. අරකේ කෙලවරක් නැහැ. ඒ නිසා මේ බාහිර ලෝකෙට කන්සන්ට්‍රේෂන් කරන මනුස්සයාට මේකට වාසියක් තියෙනවා. ඒ කන්සන්ට්‍රේෂන් පාවර එකම එක වෙනසයි තියෙන්නේ ඉන්සයිඩ්. අභ්‍යන්තර වස්තුවකට දාන්න එච්චරයි ඕකේ වෙනස. අනික ලෝකෙ තියෙන හැම එකකම එක්ස්ට්‍රෝවර්ට්. අපි බල හිතේ දාන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක මගේ දරුවා මගේ අම්මා මගේ අක්කා කිය. බාහිර වස්තුවකට ඉතින් endless කියලා කියනවා කියන්නේ. බාහිර වස්තු සීමායි අසීමිතයි කෙලවරක් නැහැ ඒකේ. අනන්තයි. ඇතුළට දාන්න ඒ ටෙක්නික් එකම ඇතුළට දාවට පස්සේ කෙලවරක් තියෙනවා. ඉතින් ඒ නිසා කට්ටක්කයි කරන කට්ටක් ඕනයි කියන සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. නැගේ කට්ටක්කයි කරන ඊට වැඩි සියුම් කට් එකේ අයින් කරනවා. කන්න වතුර ටිකක් ගියාම තව වතුර බින්දුවක් දාන්න කියනවා. එතකොට ඒක එළියට එනවා. අංග පිච්චිච්චාම් පිච්චිච්ච තෙල් ටිකක් දාන්න. ඒ නිසා ඒකෙමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා අර කැපේ මේක දන්න තැනකට ලිමිටඩ් තැනකට ඒ කියන්නේ කියලා කරක් කරන්න පුළුවන් තැනකට දානවනම් අපි දන්න ටෙක්නික් කමෙන්ට් ඔබට කියලා දෙන්න ලේසි බලනවා. ඒ දන්නන concentration අකින ඔබ්ජෙක්ට් එක විතරක් වෙනස් කරන්න ඇතුළත experienceable verifiable object එකට දාන්න. දැන් මම පස්සේ තියෙනවා අර ටෙන්ෂන් එක endless මේකේ end එකක් තියෙනවා. අර තව සෙල්ලමක් පුදාන්සේ උගන්වනවා. ස්කවුටින් වලටත් එක පාසෙ උගන්ලා තිනවා. ඕස්ට්‍රේලියාවේ හරි සැර ගිනිනවනේ. ගිනි බය තියෙනකොට Tamange පැත්තෙන් පුච්චකින්න ඒ පැත්තට යවන්න කියනවා. පටන් ගියේ. තමන් මේ පැත්තෙන් ගින්න පත්තු කරන්නේ. අරහෙන් එනවා ඉවර කරන්න බැරි ගින්න. ඒකෝට මේ හැටි ටිකක් මොනවාරි දාලා පත්තු කරලා මේ පැත්තට නේද වහන්න කියනවා. ඒකෝට ඒ ගින්නේ හිට යනවනේ. එතකොට ඒ ගින්න අර ගින්න හම්බ වෙන්නේ මගදී. ඒකට මෙහෙට එන්න දැවිදවි නෑ. දැන් ඉඳන ඉවරයි. මේක පුච්චගෙන ගිහිල්ලා තියෙන්නේ. අන්න විදිහට ගින්න නතර කරන්න පටක්කිය කියලා කියනවා. පටියක් ගිහින්. ගින්නමයි දාන්නේ. මේක සීමා කරන්න පුළුවන්. මේක පාලනය කරන්න පුළුවන්. ඒකල ඒ පැත්තට යන්න. එතකොට එහෙන් එන ගින්න නතර කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ දුකමයි නිවන කියන්නේ. දුක නැතුව නිවන් දකින්න බෑ. ඒක ඕක නාගාර්ජුන පාදයෙන් කිව්වා. සත්‍යාර කියන්නේ නිවනටමයි. නිවන කියන්නේ සංසාරයටමයි. හොඳටම කේන්ති ගියා කට්ටියට නිවනේ සම්පූර්ණ අනිත් පැත්ත නිවනේ තියෙන්නේ සංසාරේ සම්පූර්ණ අනිත් පැත්ත නිවිතියක් නේ ඒ නිසා තමයි මම කියන්නේ දුක තියෙන තැනමයි නිවන තියෙන්නේ නිවන තියෙන තැනමයි දුක තියෙන්නේ ওই දෙක අර පාසි විදියට හරව ගන්න එකේ අයෝනිසෝමනසිකාට කියොත් ඒක තැයි යෝනිසෝමනසිකාට කියොත් දුකින්ම අපි ක්‍රම වේදේ හොයා ගන්නවා කට්ටක් අයින් කරන කට්ට පාවිච්චි කරන එකයි තියෙන්නේ අවසාන ප්‍රශ්නේ මේක ගාමිණී ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ කාය සංස්කාරය යනු හුස්ම රැල්ලද? දෙවෙනි ප්‍රශ්නේ කාය සංස්කාරයේ සංසිඳීම යනු හුස්ම රැල්ල සංසිඳීම. තුන්වෙනි ප්‍රශ්නේ වේදනානුපස්සනාවේදී වේදනාවලට කයෙහි හටගන්නා ස්වභාවික වේදනා වල සම්බන්ධයක් තිබේ. හතරවෙනි ප්‍රශ්නේ අභ්‍යන්තර සහ බාහිර කාය යනු කුමක්ද? මට ගඳෙන් කියයි කවුද ප්‍රශ්න ලිව්වේ කියලා අවශ්‍ය නැහැනේ. කොහොමද පළවෙනි එක දෙකට යස් යස් කියන්නේ වෙන්නේ. තුන්වෙනි එකට කියන්න තියෙන්නේ වේදනා જાති දෙකක් තියෙනවා. කායික වේදනා දුක්ඛ කියලා කියනවා. මානසික වේදනාට දෝමනස කියලා කියනවා. ඉතින් මේකේ අහනවා මේ දුක වේදනා සම්බන්ධේ කායික වේදනාවත් බලපාන කියලා උ. අපිට ඇති වෙන වේදනාවලින් සමහරක් කායික වේදනාව දුක්ඛ වේදනා කියලා නමුත් චිත්ත පීඩා නිසා ඇති වෙන වේදනාවක් ඇති වෙනවා දෝමනස් වේදනාව කියන්නේ. ඒ දෝමනස් වේදනාව තමයි පෘථජනය ගාව ගොඩක් තියෙන්නේ. නෑ ඇත්තටම දුකක් නෑ. යා හිත හිතා දුක් වෙනවා. කීක ගැන හිත හිතා අනාගත ගැන හිත හිතා දරුවා ගැන හිත හිතා. ඉතින් නම් දේවිනුට අතකපය කැවිච්චා. සතිකක්මක් ආවම ඉතින් කායික දුකනේ. ඒකත් ඒ ගන්න වැඩ. ඊට පස්සේ අත්‍යත් කය බහිත කය කියලා කියන්නේ අපි මිනිස්සු වශයෙන් ගත්තොත් එහෙම මට යම් දුකක් වේදනාවක් ආපුවාම ඒකට අනුමාන කරන්න පුළුවන් අනිත් කෙනාටත් ඒකම තමයි. නැත්නම් යතා ඒතං තතයිදං යතා ඒතං තතයිදං මලමිනියක් දකින්නකොටම අපි නිකන් පශ්චාත්තාපයටපත් වෙනවා මොකද වන් දන්න මේ මගේම જાතියකේ කොහොම මැරිලාද මටත් උතන වෙනවා මමත් ඕක වෙනවා කියලා අපි හිතමු කවුරුහරි මිනිස්සෙක් කියලා පෙරාට රෝට්ටු පෙරාට පාරයි වැටලා ඉන්න අතපය හොල්ල ගන්නවත් බැරුව දකින්නකොට අපි නිකන් කවදා හරි මටත් උන් ටික වෙන්න පුළුවන් නේ. එහෙම නෑ කියන්න බෑනේ. අපි කොච්චර සෙල්ලම් කරේ හිටියත් එතකොට ඒ අර එන දැනුම සර්පෙක් එහෙම හිටියට අපි ඉතිරිව ගණන් ගන්නෑ. මොකද මිනිස්සෙක් එක්ක වුණොත් අපිට තියෙනවා ඒ විදිය මටත් වෙනවා. මමත් ඔය තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එක උදැසනanse ධර්මයට දාලා දෙලා දීලා තියෙනවා. අපි ජීවත් වෙන අයකේ අයට යම් යම් දුක් කරදරේකට අසල්ගේක සොරකම් කිය දාලා කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක මට මතක තියෙනවා. කවිය කවියක් තියෙන පොඩි කාලේ. ඒ අල්ලම ගෙදර හොරකමක් ගියා. මටම වදිනවා වැදිලා. අද නම් නෑ හැබැයි මම මටත් වදින්න ඉඩ තියෙනවා. කියලා බහිද්දාගය අත්‍යත්ත කය වශයෙන් උත් මේක එවනම් ඒකත් එහෙමයි ඒක එහෙමනම් මේකත් එහෙමයි කියන එක අපි සංසන්දනයට අරගෙන මේ තකතිරුකම නිසායි කියලා දන්නවනම් හරි. මේ අහකෙන් නයි රෙද්දාස්සේ දාගෙන කනවා කනවා ඉන්නේ. කායික වේදනාවක් භාවනා කරදී ඇති වෙනකොට ඒක නියුත්තර විදිහට හිතන එකද එකම ක්‍රමය ඒ කියන්නේ ඒකට යන්න උඩ මේ නැති වෙනවා ඇති වෙනවා බලන එක විතරමද තියෙන කියෝ එක ආයෙත් අන්තිම කොටස ආයෙ ප්‍රශ්නේ අහන්න ආයි වේදනාවක් මම ගොඩක් ඒක දැන් මම හැම පැත්තම try කරනවා මේ වේදනාව මේ control කරන්න. මනසින් ඒක control කරන්න පුළුවන්ද කියන එක තමයි මට දැනගන්න ඕන. අපි සබාවෙන් ආමු භවනා කරන කෙනෙක් කරන්න ඕනේ වේදනාව කවම control කරන එකද? යන සබාවෙන් ඇවි. සබාවෙන් ආනවා අපි නඩු යන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රකාශයක් කරනවා මට කායික වේදනාවක් ආවා මම කරන්නේ භාවනා කරන්න එක්ක වශයෙන් මම කන්ට්‍රෝල් කරන්න හදනවා අපි අහනවා උසාවියෙන් භාවනා යෝගාවචරයක් විසින් වේදනාව කෙරේ පීඨන ආකාරවලින් එකම ක්‍රමයේ හෝ මේ කන්ට්‍රෝල් කරන්න හදන එක පිළිබඳව උසාවිය මොකද කියන්නේ කන්ට්‍රෝල් කරන්න හදන්නේ හදන්නේ අනේ පිටිපස්සෙ සත උසන වේදනාව දිහා බලාගෙන ඉන්නවා ඒක මොකද වෙන්නේ ඒක මොන විදියට යනත් එහෙමත් නම් මට සාමාන්‍ය කොහෙ වේදනාවක් ආවොත් ඒ ඒ අවධානය කැඩෙන තව මොකක් හරි කද්දයක් හරි මොකක් හරි දෙයකට හිත ගියොත් එහෙමත් නැත්නම් මොකක් හරි සිතුවිල්ලක් ආවොත් වේදනාව යටපත් වෙනවා එක්කෝ ඒ සද්දෙද නැත්නම් අපු සිතුවිල්ලක් එක්ක. එහෙම නැත්නම් සමහරවල් වේදනාව දිහා බලන් ඉඳීම සමහරවල් වේදනාව වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඊට වඩා අර වගේ වෙන දෙයකට අවධානය දීොත් ඒ වේදනාව සාමාන්‍යයෙන් හදපත්. කියන්නේ එක පළවෙනි මගේ ප්‍රශ්නේ උනේ යෝගාවචරයක් වශයෙන් වේදනාවක් කාට පස්සේ කන්ට්‍රෝල් කරන්න දුක් වේදනාව හෝ දෝමනස වේදනාව කන්ට්‍රෝල් කරන්න හදනවා කියන එක අපි භාවනා කරන්නේ ඉස්සෙල්ලා හිතන ක්‍රමයේ උනාට භාවනාවේ කමඨාන සුද්ධ කරගන්න ඕනේ. ඒක නිවේ භාවනා යෝගාවචරය කරන්නේ වේදන නැති විලාවේ ආනාපානිය කොහොමද වේදනාවත් එක්ක බලනකොට ආනාපානිය කොහොමද කියලා බලන්න පුළුවන් නම් එහෙනම් පාර කැපේ. ශබ්ද තියෙනකොට ආනාපානිය කොහොමද? ශබ්ද නැතිකොට ආනාපානිය <clears throat> හිතවිලි තියෙනකොට ආනාපානෙ කොහොමද හිතවිලි නැතිකොට ආනාපානෙ. ඉතින් මේ විදිහට අපි ඊට කලින් ආනාපානෙ හෝ සතිය පිටවලනේ තියෙන්නේ. දැන් බලනවා මේ විදිහේ කායික වේදනාවක් ආවට පස්සේ අරක තියාගන්න බෑනේ දැන් සතිය කැඩෙනවනේ. නමුත් වරින් වර යන්න පුළුවන්. වේදනාස්සේ ඒ නිසා වරින් වර වේදනාව විනිවිදලා බලන්න මට මේ වෙලාවෙත් හුස්ම තියෙනවද සතිය තියෙනවද බලන්න බැරිද කියලා. බැලුවොත් ඒ වේදනා කරදරකින් තොරව සතිය වඩනකොට මෙහෙමයි. වේදනා කරදරත් එක්ක බලනකොට සතිය මෙහෙමයි කියලා සතිය නොදැක්ක පැත්තක් දකින්න පුළුවන් සතිය වේදනාට එක්ක පොරට දාන්න ඕනේ. දෙන්න උරුට්ට වල දාන්න ඕනේ. දාලා බලන්න ඕනේ. උඹ අප්‍රකටයිද පිටිපස්සේද ප්‍රණීතයිද ප්‍රියයිද වේදනාව ප්‍රියයිද ආනපාන ප්‍රියයිද ආනපාන ගොරෝසුද වේදනාව ගොරෝසුද ආනපාන ළඟද වේදනාව දුරද ආන්නේ විදිහේ සංවිධානයක් බලන්න බෑ ආනපාන විතරක් තියෙනවා. ඒක මොකක් හරි එක උරුට්ටුවට දාන්න, රණ්ඩුවට දාන්න. ඉතින් අපි වේදනාවක් ආපු වෙලාවේ ඇත්ත තමයි අර විදිහට වේදනාවක් නැති කරන්න අපේ හිත හිතනවා. ඒක මේ පරිණාමයෙන් අපිට ආපු වැරදි අදහස. වේදනාව අයින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ෂුවර් අයින් කරන්න පුළුවන් මරනවා. මොකද ඊයේ හරි පෙරේද හරි භාවනා පැයේදී සංකල්ප වේදනාව ගැන ඉතින් මේ වේදනාව මෙනේ කරු පැය භාවනා හොඳ පැයක්ද නරක පැයක්ද? මම අන්තිමට අපෑවියා. ඒ කියන්නේ වේදනාව හිතෙන්නේ මගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ මුළු පැයක්ම වේදනාවත් එක්ක ගත කරපු මේ පැය භාවනාතින් සතියතින් සාර්ථක කුසල පැයක්ද අකුසල පැයක්ද කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මුලදී එන්නේ කොටස් දෙකක් ආයේ 我在看电视，我 එතකොට මේ පැය වෙන දේවල් වෙලාවට වැඩිය සතිය තීව්‍රව පැවතිච්ච පැවැත්ත සතිය අඩු වෙච්ච පැවැත්ත. ඒක තමයි තමයි ඒ වේදනාව ගැන සතිය වැඩියෙන් තීව්‍රව වැඩුණා පැයක් වුණා. මුඛයෙන් හරි කමන්නේ ගාවට මට තාත්තා කියනවනම් එච්චරයි. ඒක නිසා ඕනම කෙනෙකුට තේරෙයි ආනාපානට වැඩිය ඉතාම තීව්‍ර සතියක් තියෙනවා වේදනාව ආපුවාම. ඉතින් ඒක නැති කරන්නයි මාර්යා අපිට කියන්නේ වේදනාව නැති කරන්න බුදුජානකේ කියන්නේ කායන පස්සනාවට වැඩිය කුසල් දෙත් දෙනවා වේදනාන පස්සනාවෙන් කායන පස්සනාවෙන් පස්සේ තමයි ඒක හම්බ වෙන්නේ හම්බ වෙච්ච වෙලාවේ ඒකත් ජයසිරි මංගලම් කියලා අර වගේ තින්න දෙකින් ඔබතන් කියලා හිතනවා වේවා නොවේවා කියනවා ඒ වෙලාවේ පස්සේ ඇල්ල වැඩුවොත් වෙනද නැති පුදුම සතියක් තියෙනවා ඒ වෙලාවේ ආන්නේ ඒක කියන්න ආව දවසේ ඔන්න යෝනිසු මංස්කාරය අනිහේ බලන්නකො මෙච්චර භාවනා කරන්න කියලා හතරවෙනි දවසේ මට වේදනාව අපා පැයම වද දුන්න අපා නැත්තකින් නොබතන්න දුමකින් කියවන අයෝනිසෝ මනසිකාරය. මට මේ පැයේ ආපු සතිය පුදුම තීව්‍රයි ඵලයන් කිව්වත් යන්නේ නැහැ මොකද වේදනාව යන්නේ නැති නිසා. ඒසා වේදනාවේ පවතින සතිය, කායන පස්සනාවේ පවතින සතිය, රූපේ පවතින සතිය වලදී තාමත්ම කුසලයි. දක්ෂයි. ඉතින් මේක අපේක්ෂා කරලා කියෝ. පරිගෙන හරියක් වේදනාව වරියි. මොකද එතකොට මට හොඳ සතියක් පවත්වන්න පුළුවන් කියලා ගියොත් ඒ යෝගාවචරය කායන ප්‍රශ්නා නෙවෙයි ඉතිහා භාවනාව කියලා. ඊටදී දියුණු භාවනාව, ඊටදී උසස් භාවනාව, ඊටදී යෝනිසමස්කාර භාවනාව. ඉතින් මේ කියන්නේ වේදනාවට සාදර වෙන්නයි කියලා කියන්නේ නැති කරන්නේ අදිෂ්ඨාන කරනවා. ඕ වේදනාව අයින් කරන අදිෂ්ඨාන කරපු ගමන්ම ද්වේෂය තමයි වැඩ කරන්නේ. ඉතින් ඒසා ද්වේ අර කෙරුවා ද්වේෂය ටිකක් එනවා වළක්වන්න බෑ. නමුත් අපි ඒක නෙවෙයි බලන්නේ. ඒ ඒ පාට වෙනස් වුණා. උරුට්ට මූණට මූණ දීගෙන උරුට්ට වෙන කය තියෙන හිත තියෙන සතිය සතිය තුවාලේ වනමුගේ පෑදුවා වගේ දැන්. හිතටම දාන. ඉතින් මෙතන තියෙන කුසලය, මෙතන තියෙන දක්ෂකම, මෙතන තියෙන භාවනාවේ ඉදිරි පියවර දැක්කම ඒ යෝගාවචරය මරණ වේදනාවට කොච්චර සන්තෝෂයක් කැමතිද? මොකද මම පළවෙනිම සම්බන්ධුනේ 1977 79 ඔය එතකොට මුනිද ජීතුන තමයි කෙරුවේ එයා දැන් නැති වෙලා ඉන්දියාවෙන් ආවේ පාතිමා කියලා ට්‍රිටිට් එක කෙරුවේ ලේවැල්ලි. ඉතියා කියනවා කවදා හෝ මරණ වේදනාව අත්දැක්ක දවසට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ කියලා. නිසා ජීවිතයේ අපි ටික ටික ටික ටික වේදනාව එද්දී සතිය වඩලා වඩලා වඩලා දැන් නම් මැරෙන්නයි හදන්නේ. නැත්තම් මම ඉවරයි කියලා කාය ජීවිත නිර්පේක්ෂව ගිය දවසට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ. ඉතින් මේ මේ කුරුලාවක් ආවයි කියලා මැස්සෙක් ආවයි කියලා කැස්සක් ආවයි කියලා නටන්න පටන් ගත්තොත් නිවනේ කොච්චර ඈතද කියලා හිතන්න. නිසා වැඩි වේදනා ප්‍රමාණයක් ආවට පස්සේ අපිට තේරෙනවා නම් වෙනදා වගේ නෙමෙයි අමාරු වෙනමුත් අපි අයිරී නෑ. ඔන්න ඕක පුළුවන් ද පොඩියෙකුට ගන්න. ඔන්න ওই ටික පුළුවන් ද අපිට කාටාරි දෑවැද්දක් වශයෙන් දෙන්න. මේ දුක ඉන්නේ පුතේ ඔබට නිවන් දකින්නයි. ඔක අයින් කරන්න යන්න එපා. ඒක මාර පාක්ෂිකයි. ওই වේදනානාශකයි. ওই වෛද්‍ය විද්‍යාවයි ඊසුවක් කෙලින්නේ. ඒගොල්ලෝ මාරත් එක්ක කොන්ත්‍රාත්යක් අත්සන් කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කැලේට යන්න ගියාට පස්සේ අපිට කිව්වේ නෑ වේදනානාශක කරගෙන යන්න කියලා. අපිට කිව්වෙත් නෑ හෙල්ත් ඉන්ෂුරන්ස් අරගෙන යන්න කියලා. කැලේට ඵලයන් ඔබ මුලක් කියලා හිතලා හර්පෙත් පාගලා ගැහුවොත් මැරෙයි. ඕකටලා හැත්තලා කැලේට ඵලයන්. ඉතින් ඒක නිසා බුදුරජාණන් අපිට මේ gedaraක නැති දුක් වගේක් පෙන්නලා කියනවා ලැහැස්තිලා ඵලයන්. ලැහැස්තිලා ගියාට පස්සේ ඕකේ තරම් නයි නෑ කැලේ බොරු. ඒක වෙන කතාවක්. නමුත් මේ වේදනාවට මෙන්න මේ වෙනස ඇති වුණා නම් ඔන්න යෝනිසෝමනසිකාරය. ඉතලා ප්‍රශ්නට උත්තරේ දැන් එන්නේ. අපි දැන් මීට පස්සේ කතා කරන්න දෙන්නේ නැහැ මොකද වෙලා ගියා. තුනයි වෙලා. අපි පැය භාගයක් හරි පුරා අරගෙන තියෙනවා. ඒකට මම හිතන්නේ කාලේ නාස්ති කරයි කියලා. ඒක අවශ්‍ය කරන දේවල්. ඉතින් ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සේවන කරනවා.